හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස ගෞරවනීය මෑණිවරුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපි નિසරණණේ පවත්වන 213 වන භාවනා වැඩසටහනේ තුන්වෙනි ධර්ම සාකච්ඡා වාරය සඳහායි සූදානම් වෙන්නේ අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා 11ක් තියෙනවා ස්වාමීන් වහන්ස අපි ලිඛිත ප්‍රශ්න වලින් සාකච්ඡාව පටන් ගමු අවසරයි ගරු ස්වාමින් වහන්ස මූල කර්මස්ථානය ආනාපාන සතියයි ස්වාමින් වහන්ස මා පෙර පුරුදු පරිදි සක්මන සිදුකොට සිත සමාධි වූ පසු මා ආනාපාන සතියට નિયમિત ආකාරයෙන් අසුන්ගෙන ඊතා උනන්දුවෙන් දැඩි අදිෂ්ඨානයෙන් යුතුව ඔබ වහන්සේ සවස ධර්මදේශනාවේ සඳහන් කළ බොජ්ජාංග ධර්මතා සිහියේ තබාගෙන පළමුව ශරීරයට අවධානය යොමු කර පසුව හුස්ම වෙත අවධානය යොමු කළෙමි. එහිදී මාහට ඊතා ඉක්මනින් සහ පහසුවෙන් හුස්ම වෙත සිත යොමු කිරීමට හැකියාව ලැබුණි. හුස්ම රැල්ලෙහි ඇති දිගු බව, කෙටි බව සහ ගැටෙන තැන්, සිසිලස උණුසුම ආදිය මාහට ප්‍රකට විය. ඇතැම් අවස්ථාවල ශබ්ද සුවඳ වේදනා ආදියට මාගේ සිත ප්‍රතිචාර දැක්වීමට උත්සාහ කළද මා ඒවා ශබ්ද ලෙසත් ගන්ධ ලෙසත් වේදනා ලෙසත් ඒවාට අවශ්‍ය පරිදි සිත ගැටීමට අවස්ථාව නොදුන් නමුත් දැඩි ලෙස මාගේ දෙපා වලට දන හිස් වලට ඊතා තියුණු වේදනාවක් ඇතිවිය. මා ඊතා ඉවසීමෙන් යුතුව වීරිය කර එම වේදනා දෙස බලා සිටියෙමි. සමහර වෙලාවට මාගේ උනන්දුව නිසා එය නැතිව ගොස් නැවත ඇතිවේ. මේ ආකාරයට දිගින් දිගටම මාගේ එම වේදනාව වැඩි වෙනවා මිස අඩු නොවුනි. වේදනාව වැඩි නිසාම මාගේ එම උත්සාහය අතහැර දැමීමට සිදු වුනි. ගරු ස්වාමින් වහන්ස මා කෙරෙහි අනුකම්පාවෙන් මෙවැනි අවස්ථාවකට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පහදා දෙන්න. ඔව් අපි පොඩ්ඩක් මේක කතා කරලෙමු. ඒ කියන්නේ ඇතැම් වෙලාවට ඉතින් අපේ තාම ඉරියව්වෙන් තරම්ම හුරු වෙලා නැත්තම් කයෙන් ඒ තරම්ම සහයෝගයක් ලැබෙන්නේ නැහැ මුලදී. ඒ කියන්නේ විනාඩි 15ක් 20ක් යනකොට ඔන්න කය රිදෙන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් ඇත්තටම ආරම්භක යෝගීන්ට නැත්නම් ආධුනික යෝගීන්ට තියෙන පහසුම වැඩේ තමයි පොඩ්ඩක් ඉරියව්ව වෙනස් කරගන්න එක. ඒ කියන්නේ අපිට දැන් මේ වෙලාවේදී එකපාරට මේ වේදනාව බලන්න යන එක සුදුසු නැහැ. තාම මේ මුල ඉන්න නිසා. ඒ නිසා මේ දැම්ම වේදනාවත් එක්ක සටන් කරන්න යනව වෙනුවට නැත්නම් වේදනාව දිහා බලන්න යනව වෙනුවට තමන්ට කරන්න තියෙන්නේ පොඩ්ඩක් දැන් මේ වේදනාව මගහරව ගන්න තමයි තියෙන්නේ. ඒක තමයි වඩා ලේසි ක්‍රමේ. පොඩ්ඩක් ඉරියව්ව මාරු කළා මේ වේදනාව මගහරව ගන්න පුළුවන්. හැබැයි මේ මාරු කරනකොට පොඩ්ඩක් මේ සිහියෙන් කරන්නයි තියෙන්නේ. ඒක පාටම ගස්සලා මේ අර කරගෙන ගිය වැඩේට බාධා වෙන විදිහට ඉරියව්ව මාරු කරන්නේ නැතුව අපිට එක්කෝ පුළුවන් අපිටම ආනාපානේ නම් වඩන්නේ ආනාපානේ දිහාම බලන් ඉඳද්දී පසුබිමින් වගේ නිකන් ඒ වැඩේට බාධා නොවන අන්දමට පසුබිමින් වගේ ඉරියව පොඩ්ඩක් වෙනස් කරලා වේදනාව මගහරව ගන්න පුළුවන්. එහෙම නැත්නම් ආනාපානයෙන් හිත අයින් කළා අර වේදනාව දිහාට පොඩ්ඩක් හිත යොමු කරගෙන ඉරියව්ව මාරු කළා වේදනාව සමනය වුණාට පස්සේ ආයෙත් ආනාපානට හිත ගන්න පුළුවන්. ඒ නිසා දැම්ම වේදනාව බලන්න යන එක සුදුසු නැහැ. තාම හිතේ තරම්ම සමාධිමත් භාවයක් හැදිලා නැත්තම්. මොකද වේදනාව බලන්න යනකොට හිතේ යම් පමණකට හැදිච්ච මධ්‍යස්ථතාවයක් තියෙනවා නම් හැදිච්ච සමාධියක් තියෙනවා නම් ඒක වඩා සුදුසුයි. එතකොට අපි ටිකක් ශක්තිමත්වයි යන්නේ. නැතුව ආරම්භයේදීම අපි වේදනාව දිහා බලන්න ගත්තොත් එතෙන්දී හිත ගැටෙනවා. එතෙන්දී හිත ඉල්ලනවා මේක තාම බැලුවා බැලුවා තාම මේක ගියේ නෑනේ කියලා අන්න මේ කියලා තියෙනා වගේම මේ හිතේ ඇති වෙන්නේ නොමනාප මේ අමනාප ගතියක්. ඒ නිසා පොඩ්ඩක් ඉරියව්ව මාරු කිරීමෙන් මේ වෙන මේ දැනට තියෙන ප්‍රශ්නේ මගහරව ගන්න. කාලයක් හැබැයි භාවනා කරනකොට ඉරියව්ව පුරුදු වෙනවා. ඒ කියන්නේ කය හුරු වෙනවා ඒ ඉඳගෙන ඉන්න ඉරියව්වට නැත්නම් මේ වෙරමිණිය ගොතාගෙන ඉන්න හරි ඒ මොකක් හේ මොකක් හරි තමන් ඉන්න ඉරියව්වට පොඩ්ඩක් කය හුරු වෙන්න ගන්නවා. එතකොට අර ඉන්න පුළුවන් කාල පරිච්ඡේදය වැඩි වෙන්න ගන්නවා. දැන් ඉරියව්ව මාරු කරද්දී උනත් පොඩ්ඩක් ඉවසලා විනාඩි තව විනාඩි දෙක තුනක් ඉඳලම මාරු කරන්න එක පාටම දැනිච්ච ගමම මාරු කරන්නෙත් නැතුව පොඩ්ඩක් තව විනාඩි දෙකක් විතර වැඩිපුර ඉඳලා ඉරියව මාරු කරන්න. ඒ හරහා අන්න ඉරියව ටික ටික ටික අර පවතින කාලය අපිට පවත්වන්න පුළුවන් එක දිගට පවත්වන්න පුළුවන් කාර්යය පොඩ පොඩ පොඩ වැඩි වෙන්න ගන්නවා. ඒ නිසා ඔය වගේ උපක්‍රම හරහා තමයි ඉතින් මුලදී වේදනාව පොඩ්ඩක් මගහරව ගන්න තියෙන්නේ. දෙවන කොටස සක්මන් භාවනාව. ගරු ස්වාමින් වහන්සේ මාගේ සක්මන් කරන අවස්ථාවේදී විවිධ වේලාවල් වලදී විවිධ දැනීම් වේදනාවල් මාහට ඇති වුණා. ආරම්භක අවස්ථාවේ පාදය වම දකුණ ලෙසත් ඉන්පසු පොළොවේහි විලුඹ ඇඟිලි ලෙස පිළිවෙලින් පොළව ස්පර්ශවන ආකාරය දුටුවා. එපරිදිම ලනු පැදුරෙහි ඇති ගොරෝසු බව අද ඒ වගේම තවත් අවස්ථාවක එම ක්‍රියාවලිය හිතට හිතට දැනුණා. සමහර අවස්ථාවල කකුල බර වීම නැතිවීම දැනුණා. ස්වාමින් වහන්ස මාගේ ගැටලුව මෙම ආකාර සියල්ල මෙනෙහි කළ යුතුයද? නැත්නම් එකක් පමණක් මෙනෙහි කළ යුතුයද? දෙවැනි අත්දැකීම සක්මන් අවස්ථාව සක්මන් භාවනාව පිළිබඳ මාහට මනා අවබෝධයක් තිබුණේ නැත. මා ආනාපාන සති භාවනාව සහ මෛත්‍රී භාවනාව යන භාවනා ක්‍රම දෙක පමණයි හරිහැටි දැන සිටියේ තරමක් දුරට. ගරු ස්වාමීන් වහන්සේටත් මාහට මෙම ස්ථානයට ඒමට අවස්ථාව ලබා දුන් මාගේ ආයතනයේ සියලු දෙනාට මෙම ආරණ්‍ය සේනාසනයේ සිටින සියලු දෙනාටත් මෙම ආත්ම භාවයේදීම උතුම් නිවන් සුව නිවන් අවබෝධය ලැබේවා ස්වාමින් වහන්ස මා මෙහි පැමිණි තුන්වන දිනය අදයි මීට පෙර මා සක්මන් භාවනාහි යෙදුනද මාහට කිසි අවබෝධයක් ඒ ගැන නොදැනි නිසා මා බය මා එය කිරීමට උනන්දු වූවේ වූ නිසා මාය කිරීමට උනන්දු වූවා. ඔබ වහන්සේගේ අනුශාසනා පරිදි මා වීරියෙන් යුතුව එහි යෙදුණා. පළමු දින දෙවෙනි දින යන දවස් දෙකේ පළමුව මා ලනුපදිරෙහි සක්මන් යෙදුණද මා තෙවන දවසේ වැලිමළුවේ සක්මන් නේ යෙදුනේය. එහිදී ලනුපැදුරට වඩා විශේෂ දැනීමක් මට ලැබුණි. පළමුව වම දකුණ ලෙසත්, පසුව ගොරෝසු භාවයත්, ඉන්පසු යටිපතුල ඊළඟට ඇඟිලි ආදියට දැනුනි. මෙම අවස්ථා ලනුපැදුරෙහි සක්මන්නේදීත් අත්විඳේය. නමුත් දැඩි උවමනාව නිසා මා එය නතර නොකලේ නීරස නැති නිසාම නොවේ. අලුත් අත්දැකීමකට ඇති උනන්දුව නිසා. ඉතින් මා සක්මන් දිගටම කරගෙන යන විට මාහට ප්‍රකට වූ අලුත් අත්දැකීම ইহත සිදු වූ ක්‍රියාවලිය පළමුව විලුඹ පෙදෙස ස්පර්ශ කරන විට පාදයේ කුඩා ඇඟිලි පෙදෙස ඒ පැත්තට ඇලවි එම කොටස පොදුව ස්පර්ශ කර ඉන්පසු කුඩා ඇඟිල්ල ඉන්පසු අනෙකුත් ඇඟිලි වශයෙන්ද සිදු වුණි. එෙහිදී වඩාත් මාපට ඇඟිල්ලෙහි වැඩි රළු ගතියක්ද පාදයේ කොටසක් ඉතා තද වශයෙන්ුත් ස්පර්ශවන බවද මාහට වැටහුණි. මාහට ප්‍රීතිය දැනුනි මේ වන විට මාහට මිශ්‍ර සිතුවිලිත් ප්‍රකට නොවේ. ඉදිරියට කරගෙන යෑමේදී මාහට විලුඹ උඩ වලලු කර තදවීම ලිහිල් වීමද ප්‍රකට වී තවද මේ වා සියල්ලම වාරයක් වාරයක් පාසා එක්වර දකුණෙහි එක්වර දැනුනි කාලය පැයක් විතර ගොස් ඇත මාහට නොවැ නොවැටිහුනි අවසරයි ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවන් මේ සුව මේවා වේවා එකක් මට තේරෙන්නේ මේ කියන්නේ අහන එක ප්‍රශ්නයක් තමයි සක්මනේදී අර ඔක්කොම බලන්න ඕනේද කියන එක ඔක්කොම එකපාරට බලන්න යන්න එපා. ඒ කියන්නේ ආරම්භක මට්ටමේදී අපි විස්තර බැලීමක්, තීන තරම් සියලුම සංවේදනා බැලීමක් නැත්නම් ධාතු ලක්ෂණ බැලීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද තාම මේ හිත මේ කර්මුණකව තියාගන්නවත් බැරි නිසා. ඒ කියන්නේ අපේ හිතේ සිහිය දියුණුලා නැත්නම් සතිය දියුණුලා නැත්නම් අපිට අමාරුයි ඔය තියෙන තරම් ඔක්කොම බලන්න. ඔක්කොම බලන්න ගියාම ආයෙත් දැන් එයාට අර අර තත්වේවත් නැති නිසා හිත විසිරෙන්න ගන්නවා. නිසා මුලදී හිත සැහැල්ලුවෙන් කටයුත්ත කරන්න. ලොකු දෙයක් එකපාරට කරන්න දෙන්න එපා. ඒ වෙනාට ඒ වෙනුවට බලන්න දැන් පාදය පොළවේ වදිනවා. එතෙන්ට Tamanට ප්‍රධාන වශයෙන්ම දැනෙන්නේ මොකද්ද? පුදුම තද ගතියකුත් දැනෙනවා, ගොරෝසු ගතියකුත් දැනෙනවා, සිසිලකුත් දැනෙනවා. ඔය වගේ දේවල් කීපයක් දැනෙනවා. නමුත් Tamanගේ හිත ප්‍රිය කරන්නේ මොකද්ද? ප්‍රබලව දැනෙන්නේ මොකද්ද? අන්න ඒක විතරක් දැනට අල්ලගෙන ඒක ඒකට හිත තියාගෙන යන්න. දැනට පාවිච්චි කරන්න මේ ප්‍රබලව දැනෙන අරමුණ වර්තමානට හිත ගැනීම උපක්‍රමයක් වශයෙන් දැනට පාවිච්චි කරන්න. කියන්නේ මුල් අවදියේ මම මේ කියන්නේ ආධුනික මට්ටමේදී පටන් ගන්නකොට පුළුවන් නම් ඒ ප්‍රබලව දැනෙන අරමුණ පාවිච්චි කරන්න ඔන්න හිත වර්තමානට ගැනීම සඳහා. නැවත නැවතට එතන මේ ඒ ස්පර්ශය සිද්ධ වෙනකොට ඒ අරමුණ මතුවෙනකොට සිහි කැඳවීමක් වෙනවා. හිතට ඔන්න දැන් වර්තමානට එන්න කියලා. හිත එතකොට අතීතයේ හිටියත් ඔන්න වර්තමානට එනවා. අනාගතයේ හිටියත් වර්තමානට එනවා. එයා නැවත නැවතකොට මේ වර්තමානයේ ඉන්න පුරුදු වෙනවා. මේ අපිට වමනා ඉන්න අරමුණේ ඉන්න පුරුදු වෙනවා. එහෙම පුරුදුනාට පස්සේ අපිටම දැන් ඔන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම මේ අරමුණක් අරමුණක් පාසා නැත්තම් පාදයේ පියවරක් පියවරක් පාසා හොඳට ඒ අරමුණේම හිත තියාගෙන යන්න හැකියාව ලැබිලා. ඒ දැන් මේ කුසලතාවයේ දියුණු වෙලා. එහෙමනම් අන්න ඊට පස්සේ අධීර වශයෙන් ඊළඟ පියවර වශයෙන් තමයි දැනට අර Tamanට අහු නොවෙච්ච අලුත් අලුත් ලක්ෂණ හොයන්න යන්න තියෙන්නේ. ඒ නිසා ඔක්කොම එකපාර කරන්න ගියොත් පැටලෙනවා. ඒ නිසා මුලින්ම වර්තමානට හිත අරගෙන සැහැල්ලුවෙන් හොඳට මේ අරමුණේම හිත තියාගන්න මට්ටමට හදාගන්න ඊට පස්සේ පුළුවන් විතර බලන්න. ගරු ස්වාමින් වහන්ස සක්මන් භාවනාව ගරු ස්වාමින් වහන්ස මම ආරම්භයේදී සක්මන් භාවනාව කරන විට පැයක් පමණ ගිය පසු මාගේ ශරීරය තනින් තන වේදනා ඇතිවිය. මම දිගටම සක්මන් භාවනා කරගෙන යන විට වේදනාව දැනෙන කාලය ක්‍රමයෙන් අඩුවිය. එනම් සක්මන් භාවනාව කරන්න පටන්ගෙන පය භාගයක් පමණ යන විට වේදනාව දැනුනි. අද දිනේදී භාවනා කරන්නගෙන විනාඩි 10ක් 15ක් පමණ යන විට ශරීරයේ වේදනාව දැනුනි. මාගේ භාවනාව සඳහා ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පතමි. පර්යංක භාවනාව. ගරු ස්වාමින් වහන්ස මම පර්යංකයේ වාඩි වී මුලින්ම මාගේ ශරීරයේ වේදනා ඇති වූ ස්ථාන දිහා බලා සිටිමි. ඉන්පසු ආශ්වාස ප්‍රාශ්වාසය දිහා බලා සිටිමි. එසේ බලා සිටින විට යම් කිසි අවස්ථාවලදී මට ආශ්වාස ප්‍රාශ්වාසය නොදැනේ. මාගේ භාවනාව සඳහා ගරු ස්වාමීන් වහන්සේගෙන් උපදෙස් පතමි. තෙරුවන් සරණයි. විස්තර එච්චරම නම් මදි වගේ කෙසේ නමුත් සක්මනේදී වේදනා ආපු බවක් කියනවා. ඒ කියන්නේ වේදනා එන්න කලින් බලන්න ඒ කියන්නේ කාගෙද දන්නේ ප්‍රශ්නේ. කැමති දේවත් වෙන්න. පොදුවේ කියන්න පුළුවන්. ඒ කියන්නේ වේදනාත් ප්‍රශ්නයක් නෑ බැලුවට ඒ කියන්නේ සක්මනට අපි ගිහිල්ලා සක්මනේ පාදයක් පොළවේ වදිනකොට දැනීමක් තියෙනවා. ඒ දැනීමේ හිත තියෙන තියෙන එක තමයි අපේ මුලින්ම પરමාර්ථය. ඊට පස්සේ ඔන්න ඊළඟ පාදයේ පොළවේ වදිනවා. එතන දැනීමක් තියෙනවා. ඒ දැනීමේ හිත තියෙනවා. ඉතින් ඒ දැනීම මාරුවෙන් මාරුවට සිද්ධ වෙනවා. වම් පාදයේ එකපාරක් ඊළඟට දකුණු පාදයේ ඔන්න ඊළඟට ආයි වම් පාදයේ ඊළඟට දකුණු පාදයේ ওই විදිහට අර මාරුවෙන් මාරුවට සිද්ධ වෙන මේ දැනීමේ හිත තියන්න අපි උත්සාහත් වෙනවා. ඒක දිගට දිගට කරගෙන යන්න පුළුවන් නම් හිත පිට යන්නේ නැතුව වෙන වෙන අරමුණු වල යන්නේ නැතුව අපිට වමනා කරන මේ අරමුණේ කාලයක් තිස්සේ කරගෙන යන්න පුළුවන් නම් අන්න ටික ටික අපි ඉස්සරහට එනවා. ඉතින් ඔහොම යනකොට ඉතින් අර කායික වෙනත් වේදනාවන්ලුත් දැනෙන්න පුළුවන්. නමුත් අපි ඒකට ඒ තරම් අවධානයක් දෙන්න යන්නේ නැහැ දැම්ම. දැම්ම ඒක යොමු කරන්නේ නැතුව හිත දැන් දැනට කරන්න තියෙන අර යටිපතුලේ දැනෙන දෙයට හිත යොමු කරන්නයි තියෙන්නේ. එතකොට මෙතන වාඩි වුණාට පස්සේ ටිකක් ඉක්මනට හුස්ම රැල්ල නොදැනී යනවා කියලා කියනවා. එතනම හිත තියාගෙන ඉන්න. නාසිකාග්‍රයේම හිත තියාගෙන ඉන්න. තව ටිකක් සතිය දියුණු වෙනකොට ආයෙත් හුස්ම රැල්ල මතුවේවි. ඒ කියන්නේ තේරෙන්න ගනීවි. ඒ කියන්නේ අරමුණ සියුම් වෙනකොට අපේ හිතට ඒක අල්ලගන්න අමාරුයි. දැනෙන්නේ නැතුව යනවා. නමුත් අපේ හිතේ සතිය දියුණු වෙන්න දියුණු වෙන්න අර සියුම් අරමුණත් අල්ලගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ නිසා තව ටිකක් දිගට කරන්න හැම ආස්වාසයක් ප්‍රස්වාසයක් ගන්නෙම දැනුවත් වෙන්න උත්සාහත් වෙන්න. එකක්වත් මග හරව ගන්නේ නැතුව ළඟ ළඟ තියෙන ආස්වාස හැම එකක් ගන්නෙම දැනුවත් වෙන්න නැත්නම් සතිමත් වෙන්න උත්සාහත් වෙන්න. ඕනේ නම් ආස්වාසයක් ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරන්න. අවසරයි ස්වාමින් වහන්ස පර්යාංක භාවනාවේදී සිත තුළ අරමුණු අඩු වී හුස්මට සිත යොමු කරන විට සිරුරද මදක් සෙලවි මාගේ දෑත් ඉහළට එසවේ. හුස්මට සිත යොමු කිරීමට එය මහත් බාධාවකි. එය අමතක කර සිත සැහැල්ලු වී කය සැහැල්ලු වී ගියද ඉහළට එසවෙන දෑත් ඒ මේ අත පැද්දීම සිදුවන නිසා සිත එකඟ කරගත නොහැක. නෑ ඒක ගැන එච්චරම يعني දැන් අත හෙල්ලිද්දෙන් අපි S2 වහගෙන ඉන්නේ. අපි අත හොල්ලන එක නවත්තන්න ගියොත් භවනාවට බාධා වෙනවා. ඒක අපි හොල්ලනවත් නෙමෙයි. හිත හිතේ යම් එකඟතාවයක් හැදෙනකොට කායික වශයෙන් යම් සැහැල්ලුවක් මතුවෙනකොට සමහරකට අත හෙල්ලෙනව වෙන්න පුළුවන්. සමහරකට ඔළුව හැරෙන්නත් පුළුවන්. ඔය වගේ පොඩි පොඩි දේවල් තියෙනවා. ඒවා එච්චරම ගණන් ගන්න යන්න එපා. ඒ කියන්නේ අපිට මේ අපිට ඕමනා විදියට හරියටම ඉරියව්ව සකස් කළා මේ හරියට නිකන් පිළිමයක් තිබ්බා වගේ තියලා එහෙම කරන්නත් අමාරුයි. අපි මුලින් සාමාන්‍යයෙන් හොඳ කියන්නේ මේ ඍජුව කය ඍජුව තියලා වාඩි වෙනවා. නමුත් අපි එහෙම්මම ඍජු කරගෙන දැඩි කරගෙන මේ කටයුතු දිගට කරන්න ගියොත් භාවනාවට ඒ අපි යොදන අනවශ්‍ය වීරිය බාධාවක් වෙන්න පුළුවන්. අපි භාවනාව මග කෙරීගෙන යනකොට භාවනාව අතරමාරදී කෙරීගෙන යනකොට අපි පොඩ්ඩක් ඉරියව්ව ලිහිල් කරන්න ඕනේ. අර අපි මුලින් පටන් ගන්නකොට පවත්වපු අර දැඩි වීරය මේ ආසනයේ වෙනුවට අපි පොඩ්ඩක් කය සකස් කළා. කය නැත්තම් එයාටම සකස් වෙන්න ඉඩ දීලා. ඒ කියන්නේ අපි සකස් කරනවා නෙමෙයි. අපි අපි කරන්නේ ආනාපාන සතිය නම් ආනාපානට විතරක් අපි හිත තියාගෙන යන එකයි අපි කරන්නේ. නමුත් කය එයා විසින්ම සකස් වෙනවා. මේකට ගැළපෙන ආකාරයට නැත්තම් මේ කටයුත්ත පහසු වෙන ආකාරයට කය මද වශයෙන් සකස් වෙන්න ඉඩ තියෙනවා. ඒකට අපි ඉඩ දෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි අර පටන් ගත්ත ඉරියව්ව වගේ තනි කරම මම ඍජුව ඉන්න ඕනේ කියලා කියලා මේ අතරමඟදිත් අපි නැවත නැවත කය එකපාරට ඍජු කරන්න ගත්තොත් ඒක බාදයි. ඒ වෙනුවට පොඩ්ඩක් කයට එයාට කැමති සුව ඉරියව්වකට යන්න ඉඩ දෙන්න. පහසු ඉරියව්වකට යන්න ඉඩ දෙන්න. එතකොට අන්න භාවනාව පහසුවෙන් කරගන්න පුළුවන්. ඉතින් ඔක අත පොඩ්ඩක් ඉස්සුනා කියන එකේ තරම්ම ප්‍රශ්නයක් කරගන්න එපා. ඒක ඉස්සිද්දෙන් Tamanට තියෙන මේ නාසිකාග්‍රයේ ඒ කෙරෙන කාර්ය දැනෙන දේ අවධානයෙන් බලාගෙන ඉන්නයි තියෙන්නේ. සක්මනේදිත් බලන්න. සක්මනේදී පුළුවන් තරම් සතිය ඉස්සරහට ගන්න. ඒකත් ඔතෙන්ට ප්‍රයෝජනවත් වේවි. හරි. ගරු ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව ඔබ වහන්සේගෙන් ඊයේ ලැබුණු උපදෙස් අනුව සිතුවිලි මැදින් අදිෂ්ඨාණයෙන් සක්මන් භාවනාව කළෙමි. යටිපතුල් වලට සිත යොමා පැයක පමණ කාලයක් භාවනා කළ අතර විටින් විට සිතුවිලි ආවද ඒවා එක සැනින්ම නැවත මාගේ සක්මන වෙත සිත යොදා ගනිමි. මෙසේ දිගට කරන අතරතුර සිරුරේ තනින් තන වේදනා දැනේ. ඒ ගැන සිත නොයොදා යටිපතුලටම සිත යොමු කරමින් සක්මන් කළෙමි. පෙර දිනට වඩා සක්මන සාර්ථකයයි මට හැඟේ. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. මේ මොකද විශේෂ දෙයක් නැහැ. දිගට කරගෙන යන්න. දැන් පොඩ්ඩක් ක්‍රමය අහුවෙලා තේනවා. හිත ටිකක් දැන් එකඟ වෙන්න පටන් ගන්න තියෙනවා. දිගට කරගෙන යන්න. පරියංක භාවනාව. ගරු ස්වාමින් වහන්ස ඊයේ දින ලැබුණු උපදේශ අනුව මම පරියංකයේ වාඩි වී මම මෙතනෙයි සිතමින් ඉඳගෙන ඉන්න අයුරු සිතෙන් මෙනෙහි කළෙමි. ටික මොහොතකින් සිත ආශ්වාස ප්‍රාශ්වාස දෙසට යොමු විය. ඔබ වහන්සේ පිම්බීම හැකිලිම බලන්න කී නමුත් මට නිරන්තරයෙන්ම නාසයෙන් හුස්ම ගන්නා අයුරුත් පිටවන අයුරුත් දැනුන නිසා මම ඒ දෙස බලා සිටියෙමි. විටින් විට සිතුවිලි පැමිණියද හුස්ම රැල්ලට සිත යොමු කරමින් පෙර දිනමෙන් නොව විනාඩි 45ක් පමණ පර්යංකයේ සිටියෙමි. භාවනාව ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. ඔව් ඒක දිගට කරන් යන්න. ඒ කියන්නේ Tamanට තේරෙනවා නම් දැන් පිම්බීම හැකිලිම වෙනුවට ආනාපාන සතියට හිතේ ලොකු රුචිකත්වයක් තියෙනවා. ඒක දැන් කරන්නත් පුළුවන්. හිතත් දැන් අරමුණේ ඉන්නවා කියලා විශ්වාසය ඇතිලා දිනවනම් දිගට කරන්න. ආයෙත් පිම්බීම හැකිලිමට යන්න අවශ්‍ය නැහැ. ආනාපාන සතිය වැඩෙනවා කියලා තේරෙනවා. ආස්වාසයක් ගානේ දැන් හිත තියෙනවා. ප්‍රසවාසයක් ගානේත් හිත තියෙනවා. ඒක ඒකේ ඒ සතුට ඒ මේ සැහැල්ලුවක් තියෙනවා නම් ඒක දිගට කරගෙන යන්න. ආස්වාසයක් ප්‍රාස්වාසයක් ගානේ ඕනනම් මෙනෙහි කරන්න. මේ වෙලාවේදී ආස්වාසයක් මේ වෙලාවේදී ප්‍රස්වාසයක් කියලා වචනෙන් මෙනෙහි කරන්න කටින් නෙමෙයි හිතින් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් 1යි 2යි කියලා මෙනෙහි කරන්න පුළුවන්. ඒ කැමති ඉන් අවුට් කියලා මෙනෙහි කරන්න පුළුවන්. කැමති දේක් පාවිච්චි කරන්න. එතකොට අර හොඳට තව ආස්වාසයේ තුල හිත එකඟ වෙනවා. ප්‍රස්වාසයේ තුල හිත එකඟ වෙනවා. ඒකත් හොඳට සාර්ථක වුණොත් බලන්න මේ මෙනෙහි කිරීමකින් තොරව හුදු දැනුවත් භාවයකින් පමණක් මේ කටයුත්ත කරන්න පුළුවන්. ආස්වාසයක් සිද්ධ වෙනකොට අපිට තේරෙනවා. අන්නේ තේරීම තුළ නැත්නම් දැනීම තුළ හිත තියාගෙන ඉන්න පුළුවන්ද? ප්‍රස්වාසයක් සිද්ධ වෙනකොට අපිට දැනෙනවා. අන්නේ දැනීම තුළ හිත තියාගෙන ඉන්න පුළුවන්ද? දෙකට කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව. ආනාපාන සති භාවනාව කරගෙන යමි. ටික කලක සිට මම මෙම භාවනාව කරගෙන යන නිසා හුස්ම රැල්ලේ ඇතිවීම නැතිවීම හොඳින් ප්‍රකට වුණා. ටික වේලාවකදී හුස්ම රැල්ල සිහින් වී නොදැනී ගියා. කයේ කම්පනද කුසේ ඇති සිහින් සිහින් වායෝ ධාතුවේ ඇති ක්‍රියාකාරීත්වය ඇතුළු ධාතු ලක්ෂණද හොඳින් ප්‍රකට වුණා. පයේ ඇතිවෙන වේදනාව දෙසද බලා සිටියෙමි. එය ඒකාකාරී වේදනාවක් නොව තනින් තන ඇතිවෙන කුඩා කුඩා වේදනා රැසක් පයේ උඩ සිට පහළට ගමන් කර නැති වී යන හැටි බලා සිටියෙමි. වේදනාව නැති වී ගිය පසු සුවයක් ලැබුණෙමි. මේ සියලු දේහිම ඇතිවීම නැතිවීම බලා සිටියෙමි. මෙසේ දිගටම බලා සිටින විට සිතුවිලි කිසිවක් නැතිව කයේ කිසිම දෙයක් නොදැනී වේදනා කිසිවක් නැතිව හිස් බව තුල දිගටම රැඳී සිටින්නට පුළුවන් පැයක් පමණ හුස්ම රැල්ල නොදැනී ඉන්නට පුළුවන් වූවත් ගැඹුරු සමාධියකට නොයයි. ගෞරවනීය ස්වාමින් වහන්ස ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි. හොඳයි. කාගෙද කියන්න පුළුවන්ද? කොච්චර කල් වෙනවද භාවනා කරන්න පටන් ගන්න? දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ස්වාමින් වහන්ස මේ ආනාපාන සතිය කරන්න අරගෙන. ඔව්. මෙහෙදිමද දිගටම කරේ නැත්නම් තවත් තැන්වලදීත් කරාද? කොළඹ මේ විපස්සනා මෙහෙම කරා. එතකොට සක්මනත් කරනවා? කරනවා. දිගටම يعني ආරාමයේ ඉන්නකොටත් සක්මන කරනවද? හොඳයි. එතකොට එතෙන්දි සක්මනේ තොරතුරු කොහොමද? සක්මන සාමාන්‍ය විදිහට ඒ කියන්නේ ආරමුණු නැහැ. අහහ. එක දිගටම යන්න පුළුවන්. ඒ කියන්නේ දැනීමට හිත තියාගෙන යනවද? එහෙමයි. ඊපස්සේ වේදනාව ආවහම ඒ වේදනාව ඇති වෙනවා එහෙන් බලාගෙන ඉන්නවා. ඔව්. ඒ කියන්නේ සක්මනේදී සක්මනේදී ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. ඉබේම සක්මන කරනවා. හොඳයි. ඒ කියන්නේ දැන් ඒ කියන්නේ පුළුවන් නිකන් සැහැල්ලුවෙන් සක්මන කරනවා. ඒක නිකන් කෙරෙන දිහා පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා වගේ තත්ත්වයක්. එහෙම එහෙම තත්ත්වයක් තියෙනවද? එහෙමයි. හොඳයි. එතකොට සක්මනේ දැන් අර මෑනියෝ කියලා තුනනේ ඉඳගෙන ඉඳද්දී දැන් ඇතිවීමක් නැතිවීමක් වශයෙන් තේරෙනවා කියලා. ඒ දෙයම සක්මනටත් ගන්න දැන්. සක්මනේදීත් දැන් අපිටම විවිධාකාර දේවල් අපිට දැනෙනවා. සක්මනේදී පාදේ තියෙනකොට විවිධාකාර දේවල් දැනෙනවා. ඒ හැම එකකම ඇති වෙන ස්වභාවය සුළු මොහොතකින් නැති වෙන ස්වභාවය. ඒ විදිහට බලන්න උත්සාහත් වෙන්න. ඒ කියන්නේ අපි තුමු දැන් පාදේ එස වෙලා තියෙද්දි ඒ තරම් දෙයක් දැනුන්නේ නැහැ. ඔන්න දැන් පාදේ වැදුනා. වදිනත් එක හිතන්න දැන් මේ විලුඹයි වැදුනේ කියලා. දැන් විලුඹ ප්‍රදේශය ඔන්න දැන් දැනීමක් හටගත්තා. ඒක එහෙම්ම හටගත්තා එතනම නැතු වුණා. ඊට පස්සේ ආයෙත් ඒ විලුඹේ තව පොඩ්ඩක් ඉස්සරහට. ඔන්න වෙනකොට ආයෙ එතන දැනෙනවා. ඒකත් එතන දැනුණා ඉවරයි. දැන් සායන තව ඉස්සරහට යනවා. එතනත් ආයෙ දැනීමක්. දැන් අර අපි දීපු නම් ටික දැන් එච්චර අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් අපිට මුලින් ගන්න අපි හඳුන ගන්න නාමයක නම් තද ගතියක් මේක නම් රළු මේක නම් උණුසුමක් එහෙම තේරුණානේ. දැන් ඒක වෙනුවට අර පොඩ්ඩක් දැනීම දැනීම කියන නිකන් පොදු ලකුණට අරගෙන ඒකේ හට ගන්නා ආකාරය නැතිලා යන ආකාරය. හට ගන්නා ආකාරය නැතිලා යන ආකාරය බලන්න උත්සාහත් වෙන්නේ. වාඩි වෙලා භාවනා කරද්දිත් දැන් මට පොඩ්ඩක් ආයෙ විස්තර කරන්න මේ අතන අර ගිහිල්ලා තියෙන විදිහ හොඳයි. ඔව් ඒ ධාතු ලක්ෂණ දැක්කට පස්සේ ඊට පස්සේ මුකුත්ම නැති හිස් භවේ තමයි රැඳිලා ඉන්නේ සිතුවිලි එන්නෙත් නැහැ. හරි. මේ කය ගැන දැනීමකුත් නැහැ, වේදනාවකුත් නැහැ. පැයක් විතර එහෙම ඉන්නවා. පැයක් විතර එහෙම ඉන්නවා. ඒ කියන්නේ එතෙන්ට යන්න කොච්චරලා යනවද? විනාඩි 20. විනාඩි 20කින් විතර එතෙන්ට යන්න පුළුවන්. ඒ යන්න කලින් තනිකරම මේ වේදනාවේ ඇතිවීම නැතිවීම ස්වභාවයද දකින්නේ. එහෙමයි. හොඳයි. දැන් ටිකක් ඒ කියන්නේ අතන අතන ඉන්නකොට ගැඹුරකට හිත යනවද නැත්නම් නිකන් මතු පිට වගේද තියෙන්නේ? ගැඹුරකට යන්නේ ගැඹුරට යන්නේ එතකොට හිත හිතට සිතුවිලි එන්නේ නැද්ද? එහෙම ඉන්නේ. එන්නෙත් නැහැ. හොඳයි. පැයක් විතර හින්න පුළුවන් එහෙමම. එතකොට දැන් හොඳට Tamanට තේරෙනවද මේ වෙලාවේදී හොඳට නිින්ද ගිහිල්ලා නැහැ හොඳ අවදියෙන් ඉන්නවා කියන එක තේරෙනවද? එහෙමයි ස්වාමී. නිින්ද ගිහිල්ලා නැහැ. හොඳයි. ඕකේ කියන්නේ දැන් දැන් පොඩ්ඩක් සක්මන පැත්තෙන් ගන්න තමයි තියෙන්නේ. දැන් මෙතන ඔය අන විදිහේ එක වැරද්දක් නැහැ. يعني තව ටිකක් ඔය දැන් ඔය දැන් ඔය හැම පරයන්කක් ගානෙම ඔය தත්ත්වය එනවද දැන්? හැම පරයන්කක් ගානෙම එනවා. හොඳයි. ඒ தත්ත්වෙම ගන්න පුළුවන්ද කියලා බලන්න දැන් සක්මනේදීත්. සක්මනේදීත් අර විදිහටම ඇතුවීම් නැතිවීම් දෙයම බලබලා යනවා. ඒ හරහා හිත ආයෙත් ඒ මේ පාදේ දැනෙන දේවල් අරමුණු නොකර හිත එනවද මොකක්වත් අරමුණු නොකර ඉන්න தත්ත්වයට. කියලා පොඩ්ඩක් සක්මනේදීත් ගන්න බලන්න දැන්. දැන් අනිත් හැම තැන්වලදීත් අර ස්වභාවය පොඩ්ඩක් මතු කරගන්න බලන්න. ඒ කියන්නේ හිත ටික ටික ටික සතිය දියුණු වෙලා දියුණු වෙලා ටිකක් ඔය ප්‍රඥා පැත්තත් වැඩෙනකොට හිත ඒ අරමුණෙන් අයින් වෙලා හිත තනියෙන් ඉන්න උත්සාහත් වෙනවා. ඒත් අපිත් පොඩ්ඩි තඩුවක් දෙන්නයි තියෙන්නේ. එහෙනම් දැන් සක්මනේදීත් අර පර්යංකේ தത്വෙම ගන්න පුළුවන්ද කියන පොඩි උත්සාහයක් දරන්න. ඒක වර්ධනය කරන්න උත්සාහත් වෙන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. ගරුතර ස්වාමීන් වහන්සේ අවසරයි. නිස්සරණ වනයේට මම ආදුනිකයෙක් වෙමි. ඊයේ හවස් කාලයේ ආශ්වාස ප්‍රාශ්වාසයට හොඳින් සමවැදී සිටින විට ටික වේලාවකට පසු මාගේ හිස පිටිපස දෙපසින් සියුම් වේදනාවක් හටගෙන පසුව ශරීරයෙන් උෂ්ණයක් පිටකර දහඩිය දමා ටික වේලාවකින් එයද නැතිවිය. ආනාපාන සතියෙන් සිටින විට දීප්තිමත් ආලෝකයක් දුටුවා. ඒත් ඒ වෙලාවේ හොඳ ආශ්වාස හොඳින් ආශ්වාස ප්‍රාශ්වාසය සතියෙන් කිරීමට හැකිවිය. සක්මන් භාවනාව වම දකුණ මෙනෙහි කර සිහිය පිහිටුවාගෙන පැය භාගයක් පමණ කාලයක් සිටිය හැක. මට අනුකම්පා කර කරුණාවෙන් මාගේ භාවනාව ඉදිරියට ගෙන යාම පිණිස කමටහනක් දෙනු මැනවි. ත්වන් සරණයි. හොඳයි. කළා තියෙනවා හොඳයි. ඒ කියන්නේ හිතේ දැන් සමාධි පැත්තක් හැදීගෙන එනවා ආනාපාන සතියෙම යන්න. ආලෝක ස්වභාවය ආවට ඒව ගැන දැම්ම බලන්න යන්න එපා. ඒ වෙනුවට තේරුම් ගන්න දැන් ආලෝක ස්වභාවයක් එනවා කියන්නේ දැන් හිතේ අර ආනාපාන සතිය වැඩිම හරහා ඒකේ සතිය දියුණු වීම හරහා එතන හිත සමාධිමත් වීම හරහා ආපු අතුරු ප්‍රතිඵලය. ඒක දිහා බලනව වෙනකොට තවදුරටත් ආනාපාන සතියෙම ඉන්න බලන්න. ඒකෙත් හොඳට බලන්න කොහොමද මේ ආස්වාසයක් හටගන්නේ කොහොමද මේ පටන් ගන්නෙ කොහොමද මැද්ද ප්‍රදේශය Tamanට තේරෙනවද අග ප්‍රදේශයේ තේරෙනවා. ඊළඟට ඔන්න ප්‍රස්වාසයක් පටන් ගන්න කලින් ආයෙත් පොඩි හිදසක් තියෙනවා. ඊළඟට ඔන්න ප්‍රස්වාසය ඊටාම සියුම පටන් ගන්නවා. ඒක පොඩ පොඩ වර්ධනය වෙනවා. ඊට පස්සේ ඔන්න මැද හරියේ ඉන්නේ. ඊට පස්සේ ඔන්න අගට යනකොට නොපෙනී යනවා. ආයෙත් පොඩි හිදසක් තියෙනවා. ඊට පස්සේ ඔන්න ඊළඟ ආස්වාසය පටන් ගන්නවා. මෙන්න මේ චක්‍රය තුළ හොඳට හිත নিমග්න කරවන්න පුළුවන් කියලා බලන්න. මේක තියෙනවා මේ එක රටාවක් වගේ තියෙනවා. මේ රටාවේ එකක්වත් එක කොටසක්වත් මග නොහැරෙන විදිහට අත නොහැරෙන විදිහට හොඳට අරමුණ තුළම ඉන්න පුළුවන්ද කියලා බලන්න. දැන් හිතේ ටික ටික අරමුණට එන ගතිය තියෙනවා. දැන් ඊළඟ පියවරක් වශයෙන් තවත් පොඩ්ඩක් අරමුණේ විස්තර බලමින් සියුම් ස්වභාවයන්ට හිත යොදමින් ඉස්සරහට යන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා. මම මේ ස්ථානෙට ආධුනික වෙමි. මූල කර්මස්ථානය ආශ්වාස ප්‍රාශ්වාස. ආශ්වාසය සිදුවෙන අවස්ථාවේදී ආශ්වාසය ලෙසත් ප්‍රශ්වාසය සිදුවෙන අවස්ථාවේදී ප්‍රශ්වාසය ලෙසත් මෙනෙහි කළෙමි. ආශ්වාසය දීර්ඝ ලෙසත් ප්‍රශ්වාසය කෙටි ලෙසත් අද්දුටුවෙමි. ආශ්වාසය නාස් අග්‍රයෙන් එක්වරට ඇතුළු වන බවත් එක්වරට පිටව යන බවත් දැනගතිමි. ශරීරයේ ඉහළ කොටසේ ආශ්වාස ප්‍රාශ්වාස අණුව පිම්බීම හැකිලිම සිදුවන අයුරු නිරීක්ෂණය කළමි. මෙම ආශ්වාස ප්‍රාශ්වාසය පිළිබඳ නිරීක්ෂණය දීර්ඝ ලෙස වාර 20ක් 25ක් පමණ කළ හැකි බව අවබෝධ කරගත්ෙමි. සිත වෙන අරමුණකට විසිර ගියද නැවත වහාම පිටව පිට ගිය බව හඳුනාගෙන ආශ්වාසයටම ආශ්වාස ප්‍රශ්වාසයට අනුගත වීමට හැකි විය. මුලදී තිබූ දැඩි වේදනාවත් ඒ පිළිබඳ වේදනාවක් ලෙස මෙනෙහි කිරීමේදී ක්‍රමයෙන් එම වේදනාව අඩුවන බව දැනගත්තෙමි. ඒ අනුව සියුම් සතුටක් ඇතිවිය. පෙර දිනවලට වඩා සිත එක අරමුණක තබා ගැනීමට හැකි වීම නිසයි. සක්මන් භාවනාව. සක්මන් මළුවේ මුලට ගොස් සිටගත්ෙමි. මා සිටගෙන සිටින බව මෙනෙහි කළෙමි. අප් පිටුපසටගෙන වම් පාදය පෙරට තබා වම ලෙසද දකුණු පාදය පෙරට තබා දකුණ ලෙසද මෙනෙහි කළෙමි. පාදයේ විලුඹ පෙදෙස වැලි පොළවේ ගැටෙන අතර ක්‍රමෙන් පාදයේ පැති පෙර පෙරද ඇඟිලි වලට වැලි ගැටෙන අයුරුද පිළිබඳ නිරීක්ෂණය කළෙමි. වර එක වැලි සියුම් ලෙසත් වර එක වැලි ඝන ලෙසත් පතුලේ ගැටෙන අයුරු නිරීක්ෂණය කළෙමි. වම් පාදය ඔසවන විට දකුණු පාදය ඉහිල් වන බවත් සැහැල්ලු වන බවත් අවබෝධ විය. දකුණු පාදය ඔසවන විට ශරීරයේ බර වම් පාදයට දැනෙන බව දකුණු පාදයේ සැහැල්ලු වන බව නිරීක්ෂණය කළෙමි. ශබ්ද සිතුවිලි පැමිණියද මාගේ අරමුණ කරා යාමට මා වීරිය ගත්ෙමි. මාගේ මෙම භාවනාව පිළිබඳ වැරදි නිවැරදි මාහට අවබෝධ කර දෙන මෙන් නැමද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හොඳයි. කරලා තියෙන හොඳයි. දෙකට කරගෙන යන්න මේ තරම්ම සකස් කරන්න දෙයක් නැහැ. කරලා තියෙන හොඳයි. ගාන්ට ඒ අපිට ඔය විස්තර ගන්න පුළුවන් කියන්නේ දැන් හිත අතීතයට අනාගතයට යන්නේ නැහැ. මේ සරල බොහොම පහසු නැත්තම් උපේක්ෂා සහගත එක පැත්තකින් කියනවා හරි මේ ඒකාකාරී අරමුණේක දැන් එන්න හිතට ඉන්න පුළුවන් හැකියාවක් ලැබිලා. හිතේ තියෙච්ච අර කාමච්ඡන්දේ, ව්‍යාපාදේ ආදී නීවරණ දැන් යටපත් වෙලා තියෙන්නේ. දැන් අන්න හිත පොඩ්ඩක් පුරුදු වෙලා තියෙනවා මේ ඊටාම සරල බොහොම උපේක්ෂා සහගත මේ සරල අරමුණක ඉන්න. දැන් ටික ටික ඒක වර්ධනය කරගන්න. තව පොඩ පොඩ මේ ඒ කියන්නේ සක්මනේදිත් තව ටිකක් දැන් විස්තර ටිකක් බලන්න උත්සාහත් වෙන්න. ආනාපාන සතිය වඩනකොට තව පොඩ්ඩක් ඕනනම් දැන් අර මේකේ පිම්බීම හැකිලිම ගැනත් කියලා තියුණා. දැම්ම විසිරවන්න යන්න එපා. ආනාපානයෙන්ම තව ටිකක් සියුම් වෙන්න ඉඩ හරින්න. ආස්වාස ප්‍රස්වාස දිහාම තව ටිකක් බලන්න. හොඳට මේ ආස්වාසේ දැන් අර මේ විස්තර කරලා තිනවා වගේ ඇතම් ඒවා වම් නාස්පුඩුවෙන් යනවා නැත්නම් මේවා අනිත් නාස්පුඩුවෙන් යනවා නැත්නම් දෙකෙන්ම යනවා. ඒ සියුම් සියුම් දේවල් අපිට වැටහෙන්න ගන්න යන්න හිතේ සතිය දියුණු වෙනකොට. තව තව මේ විස්තර බලන්න උත්සාහත් වෙන්න තව දිගට කරන් යන්න. ගරුතර ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ නමින් පටන්ගෙන පියවර 5-6ක් යන විට කකුල් දෙකටම සිත යොමාගෙන යන විට සිත විසිර නොයයි. එයටම සිත තබාගෙන ගමන් කරන විට මා පැද්දී වෙරිකාරයෙකුසේ වැටෙන්නට යන අවස්ථා ඇතිවේ. කිසිම ශබ්දයකට හෝ නාදයකට හෝ සිත නොයයි. කයේ එක එක තැන වේදනා දැනේ. පයේ රළු බව මෘදු බව දැනේ. එයත් ටිකකින් නැති වී ගොස් එම වම දකුණත් අමතක වී මා ඊතා සැහැල්ලුවකින් ලනුපදුරේ ගමන් කරන බව දැනේ. ආනාපාන භාවනාව. දිගට කරගෙන යන්න. ඕකේ يعني පාද දෙකම එකපාර බලන එක නම් ඒ තරම්ම මේ සුදුසු නැහැ. ඒක ටිකක් පැටලෙන්න පුළුවන්. මොකද වම් පාදයේ බලනකොට ඒක විතරක් බලන්න. වමයි දකුණයි දෙකම එකට බලන්න ගියොත් පොඩ්ඩක් අපේ අර අවධානයේ විසිරලා යන්නේ. ඒ වෙනුවට වම් පාදයේ බලන වෙලාවදී ඒක විතරක් බලන්න. ඊට පස්සේ දකුණු පාදයේ ඒ අතරේ සකස් වෙවි. ඒක දැන් ඉස්සීම සඳහා එයා සකස් වෙමින් ඉන්නවා. හැබැයි මේ වෙනකොට වම් පාදයේ පොළවේ හොඳට වැදිලා තියෙන්නේ. ඒ වැදිච්ච එක තමයි අපිට තදට දැනෙන්නේ. අන්නේ දැනීමේ හිත තියාගෙන ඉන්න මේ ඒ අතර දකුණ සෙමින් එසවෙන දිහා එච්චරට එකපාරට බලන්න යන්න එපා. මේක අතහැරුණාට පස්සේ වම අතහැරුණාට පස්සේ ආයි දකුණ බලන්න. ආනාපාන භාවනාව ආශ්වාසයට හා ප්‍රශ්වාසයට සිත යොමා සිටින විට හුස්ම රැල්ල ආශ්වාසයේදී බවත් ප්‍රශ්වාසයේ ආශ්වාසයේ දිග බවත් ප්‍රශ්වාසයේ ඊතා කෙටි බවත් දැනේ. පිම්බීම හැකිලීමක් දැනේ. අද උදේ භාවනා කරන විට බුදු රුවක් සහිත ශාලාවක් පෙනුනි. තව එය ඉදිරියේ සිට ඈතට ඈතට ගමන් කළ බව පෙනුනි. ඒ සමගම පපුවේ වේදනාවක් තද බලව ඇති වී වැඩි විය. මම හුස්ම රැල්ල ගැන හිතුවාට වඩා වේදනාවක් නිසා බිත්තියට හේතු වී සිටියත් එය අඩු නොවි මම නැගිට වතුර ටිකක් බිව්වෙමි. මේ වේදනාව මාගේ වරදක්ද මෙය මට හරි ගැටලුවක්. ස්වාමින් වහන්සේ මෙය කරුණාවෙන් පහදා දෙන්න. ඔබට තෙරුවන් සරණයි. කාගේද ප්‍රශ්නේ? නැද්ද? කතා කරන්න එපා කිව්වා ස්වාමීන් වහන්සේ එක්කනට. එයාට ඇවිල්ලා කතා කරන්න. ආ එහෙම කරන්න එපා කිව්වද? හරි. <laughs> මම හිතනවා ඒ තරම්ම ගැටලුවක් නැහැ කියලා. මේ ළඟ ස්පිරිතාලයකුත් තියෙනවා. දෙකට කරගෙන යන්න. <laughs> ඉතින් මේ මම හිතනවා ඒ කියන්නේ මග හැරේවි. බලන්න යන වේගය හුඟක් වැඩිද නැත්නම් හුඟක් හිමින්ද යන්නේ සක්මන් කරද්දී එහෙම කියලා පොඩ්ඩක් බලන්න. ඒ කියන්නේ සක්මන් භාවනාවක් ගැන අවධානයක් කරන්නේ නැතුව අපිට යන්න පුළුවන් නම් අපි තුමු පෑය විතර තිස්සේ ඔහේ ඇවිදින්න පුළුවන් නම් ඒකම තමයි මෙතනින් කරන්න තියෙන්නේ. අපි වැඩි වැඩි දෙයකට කරන්නේ ඒ පාදයේ දැන්න දෙයට හිත තියෙන එක විතරයි. ඉතින් කායික වශයෙන් ඒතරම්ම ඕකේ බරපතල ගැටලුවක් එන්න විදිහක් නැහැ. අපිට හැබැයි රෝග තත්ත්වයක් තියෙනවා නම් ඉතින් ඒක මතුවෙන්න පුළුවන්. මතුවෙන්න පුළුවන් කියන්නේ ඉතින් ඒක කොහොමද තේනවනේ. ඒ නිසා සක්මන කරනකොට තමන් මොකක් හරි કૃතිමව මොනා හරි කරන්න යනවාද කියලා පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. එහෙම මොකක්වත් કૃතිමව කරන්න යන්න එපා. සාමාන්‍ය විදිහට තමන්ට පුරුදු විදිහට කයට ඇවිදින්න සලස්සන්න. ඒ පුරුදු විදිහට කය ඇවිදිනකොට තමයි අපේ එතන එතන දැනන දැනීමට හිතට යන්න උත්සාහත් වෙන්නේ. හරි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා බොහෝ කාලයක් ආනාපාන සතිය ආශ්වාස ප්‍රශ්වාස මූල මූල කර්ම ස්ථානය ලෙස ගෙන භාවනා කරගෙන යමි. සක්මනද හොඳින් කරගෙන යමි. ආශ්වාස ප්‍රශ්වාසය නොදෙනී යාමත් මාහට සිදු නොවේ. හුස්ම රැලි දෙක පහ දෙකේ සිට පහක් විතර බලන විට කයේ ප්‍රකටවන චංචල හා වේදනාවල ආරම්භය හා පැවැත්ම හා නැතිවීම බලා සිටිමි. නමුත් ස්වාමින් වහන්සේ ආශ්වාසය හා ප්‍රශ්වාසය තුනි වී යාමත් මාහට කවදාවත් සිදු වී නැත. එනම් හිස් තැනකට හිත යන්නෙම නැත. එසේ හිස් තැනකට යා යුතුයද? හුස්ම රැලි දෙකක් තුනක් හොඳින් හට ගැනීම හට ගැනීම නැතිවීම බලන විට කයේ ධාතු ලක්ෂණ ප්‍රකට වේ. එලෙස හුස්ම තුනී වී නැති වී යාමද හිස්තැනකට හිත නොයාමත් සිදු නොවේ. මෙය වැරැද්දක්ද යන්න පහදා දෙන්න. තෙරුවන් සරණයි. නෑ දැන්ම ඔය ගැන හිතන්න යන්න එපා. ඒ කියන්නේ අපිට බලෙන් මොකක්වත් ඉස්සරහට යන්න බෑ. ඒ කියන්නේ භාවනාවේ අපි දේවල් දැනගෙන තිබුණා කියලා ඊළඟ පියවර මෙන්න මෙහෙමයි කියලා දැනගෙන තිබුණයි කියලා අපිට ඒකට පණින්න බෑ. මේක ප්‍රායෝගිකව වැඩෙන්න ඕන මිසක් නැත්තම් හිත හිත විසින්ම එයාගේ ඒ වමනා කරන හැකියාවන් ටික වර්ධනය වුණාට පස්සේ එයාමයි යන්නේ. අපි යනව නෙමෙයි. නැත්නම් අපි එයාව ගිහිල්ලා තියනව නෙමෙයි. නැත්නම් අපිට බල කළා එයාව ගිහිල්ලා තියන්න බෑ. ඒ වමනා කරන හැකියාවන් ටික කුසලතාවයන් ටික එයා තුල වර්ධනය කරන්න තියෙනවා. ඒ නිසා දැනට අපිට කරන්න තියෙන දැන් ධාතු මනසිකාර භාවනාවෙන් නම් යෙදෙන්නේ හොඳට මේ ධාතු ලක්ෂණ බලමින් ඉන්න. මේ ධාතුන් ලක්ෂණ හොඳට ප්‍රකට වුණොත් පමණයි අන්න ඊළඟ පියවරට යන්නේ. උදාහරණයක් වශයෙන් ඔන්න අපි හිතමු මුල අවස්ථාවේදී ඔන්න අපි මේ විවිධාකාර ධාතු ලක්ෂණ හඳුනා ගනිමින් ඉන්නවා. කයේ ඔන්න ඇති වෙනවා, තද ගතිය ඇති වෙනවා, රළු ගතිය ඇති වෙනවා, උණුසුම් ගතිය ඇති වෙනවා, සිසිල් ගතිය ඇති වෙනවා. දැන් අපි හැම එකක් ගානෙම එකක්වත් මගහරව ගන්න නැතුව ඉන්න පුළුවන් තරම් මේකෙන්ම බලමින් ඉන්නවා. ඔතන තමයි අපි දැන්ට ගත කරන්නේ ඔතන නම් එතන තමයි අපි පුළුවන් තරම් කාලය බොහොම සතුටින් සැලෙන් ගත කරනවා. අපි දැන් ඊළඟ පියවරක් ගැන අපේ හිතේ අදිෂ්ඨ මොකක්වත් නැහැ. ඊළඟ පියවරක් ගැන අපි හිතනවා කියන්නේම මෙතන අපි දැන් තෘප්තිමත් නැහැ. ඒතර මෙතන වැඩෙන්නේ නැහැ. මොකද අපි මේක කරාට බලාපොරොත්තු වෙන්නේ වෙන එකක්. එහෙම මේක කළා වැඩක් නැහැ. මේක කරනකොට මේක ගැන අවධානයෙන් ඕනේ කරන්න. මේකේ විස්තර ටික ඕනේ බලන්න. මේ තද ගතිය කොහොමද කටයුතු කරන්නේ? මේ රළු ගතිය කොහොමද කටයුතු කරන්නේ? කොහොමද මේ සිසිල් ගතිය කටයුතු කරන්නේ කියලා මේ එක එක ලක්ෂණයක් ගානේ හොඳින් ඉන්න. ඒ මිසක් ඊළඟ පියවර ගැන හිතන්නවත් යන්න එපා. මේක සාර්ථක වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේක හේතුන් ටික සකස් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් තමයි ඊළඟ පියවරට යන්නේ. මේක මේ හේතුඵල දහමක් මිසක් අපිට බෑ මේක ඊළඟ පියවරට තල්ලු කළා නැත්නම් බල කළා ගෙනහිලා දාන්න බෑ. මේක හේතු ටික සකස් කරන එක තමයි අපි කරන්නේ. ඒ නිසා හිස්තැනකට ගියේ නැහැය කියන එක ඇත්තටම තේරුම් නැති ප්‍රකාශයක්. මේක ඒව ගැන හිතන්න යන්න එපා. දැන් ධාතු මනසිකාරය නම් කරන්නේ ඒක බොහොම තෘප්තිමත්ව ඒක බොහොම සතුටින් 100ට 100ක් මුළු හදින් මේක කරන්න එතකොට වෙන්න ඕන ටික ඉබේටම වේවි. අවසාන ප්‍රශ්නේ ටිකක් විස්තර තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මාස 3ක පමණ සිට මා ආනාපාන භාවනාව වඩන යෝගිනියක් වෙමි. මෙහි භාවනා වැඩසටහන් සඳහා මට සහභාගී වන දෙවන අවස්ථාවයි. සක්මන් භාවනාව. මූලික කමඨහන ලෙස පාදයේ ඔසවනවා, තබනවා ලෙසද වම තියෙන විට මම වම කියාද දකුණ තබන විට දකුණ ලෙසද මෙනෙහි කොට සක්මන් භාවනාව සඳහා අවතීර්ණ වුනේමි. වැලි පොළව මත පාදය තැබූ පසු එහි ඇති සීතල බව, උණුසුම් බව, සිනිඳු බව, ගොරෝසු බව දැනුනි. එය පළමුව පාදයේ මැද කොටසට ඇඟිලි වලට, පසුව යටි පතුලට, පීලි වලට දැනුනි. එමෙන්ම තෙත සිනිදු වැල්ල පාදයේ මැද කොටසේ සහ ඇඟිලිවල ඇලී ඇති බවද කොන්ක්‍රීට් එක මත පාතබන විට එහි ඇති තද ගතියද සීතල ගතියද දැනුනි. කොන්ක්‍රීට් එක කොන්ක්‍රීට් මත සමහර ස්ථානවල ඇති ගල් කැට පාදයේ ඇනෙන විට එම ස්ථානයේ රිදුම් දෙන බවද දැනුනි. වැලි මත සක්මන් කිරීමේදී ඇඟිලිකරු මතින් උඩට මතුවන වැලි ඉදිරියට විසිවන ආකාරයද දැනුනි. ටයිල් පොළව මත පාතබන විට එහි ඇති සීතල බව හා සිනිඳු බවද මුලින්ම දැනුනේ පාදයේ මැද කොටසට සහ ඇඟිලි වලටය. ලනුපැදුරේ ගොරෝසු බවද ඇතැම් තැන්වල කෙඳි ඇනෙන බවද එය පාදයේ ඇඟිලි වලට හොඳින් දැනුනි. ගරු ස්වාමින් වහන්සේ පෙර වැඩසටහනකදී මේ විස්තර කමඨහන් වාතාවට ඉදිරිපත් කළ අතර එහිදී ඔබ වහන්සේ ඉදිරියට මෙලෙසම කරගෙන යන ලෙස දැනුම් දෙන ලදී. දැන් මා සක්මනේ යෙදෙන විට පෙරමෙන් මෙනෙහි කිරීමක් සිදු නොකරන අතර පාදය තබන බවට සිහිය තිබේ විටක පාදය තබන විට ලනුපැදුර සිනිදු බවද සමහර තැන් ගොරෝසු බවද දැනෙන නමුත් එය පාදයේ මැද කොටසට ඇඟිලි වලට දැනී පසු යටිපතුලට දැනෙන ආකාරය ගැන මෙනෙහි නොවන අතර සිතුවිලි ගලා ඒමක් නොමැතිව සක්මනේ නියැලෙමි. මුලදී වෙරි මතින්මෙන් සක්මනේ නියලුණු ආකාරය දැන පහව ගොස් ඇති අතර ශබ්ද ඇසුණද එය පිළිබඳ තැකීමක් නොවේ. මෙනෙහි කිරීමක් නොකරන අතර සිතුවිලිද ගලා ඒමක් නොවන මාගේ සක්මන සඳහා අවශ්‍ය කමටහන් ලබා දෙන්න. ඔව්. කරන්න. මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. යන විදිය හොඳටයි හොඳට හොඳයි. ඒ කියන්නේ දැන් මෙනෙහි කිරීම මෙනෙහි කිරීමකින් තොරව දැන් හොඳට අරමුණේ විස්තර බලමින් යන්න. පාදය පොළවේ වදිනවා. ඒ පොළවේ වදිනකොට දැන් මේ කියලා තියෙන විස්තර ටික හොඳයි. ඒ කියන්නේ හොඳට ඒ විස්තර ටික බලලා තිනවා. ඒක දිගට කරගෙන යන්න. දැන් බහුලීකృత කරන්නයි තියෙන්නේ. ආයේ මොකක්වත් වෙන අලුතෙන් මේ වෙනස් කිරීමක් කරන්න ඕනේ මේ දේම දිගට දිගට බහුලීකృత කරගෙන යන්න. එතකොට ඉබේටම ඊළඟ ස්ටෙප් මේ පියවරට යාවි. පරයන්ක භාවනාව මූලික කමටහන වන හුස්ම රැල්ල සිත හුස්ම රැල්ලට සිත යොමු කර භාවනාව ආරම්භ කළෙමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය දෙස සිත යොමු කළ මා සක්මනේ සිට පර්යංකයට පැමිණි පැමිණ ආශ්වාස ප්‍රාශ්වාසය දිගු බවද ආශ්වාසය ප්‍රාශ්වාසය අතර ඇති විරාමය කෙටි බවද දැනුනි. විනාඩි 7ක් පමණ මෙලෙස තිබූ අතර එහිදී ආශ්වාස ආශ්වාස ප්‍රාශ්වාසයත් සමග පපුව උස් පහත් වීමද බඩ පිම්බීම හැකිලීමද එලෙසම වේගවත් වන බව දැනුනි. සාමාන්‍ය තත්වයට පැමිණි පසු ආශ්වාස ප්‍රාශ්වාසය මුලට වඩා කෙටි බවද එහි ආශ්වාසයේ සිට ප්‍රාශ්වාසයට යෑමේදී විරාමය කෙටි බව සහ ප්‍රාශ්වාසයේ සිට ආශ්වාසයට යෑමේදී විරාමය දිගු බවද දැනුනි. එලෙසම පපුව උස් පහත් වීම සහ බඩ පිම්බීම හැකිලිම ද සාමාන්‍ය ආශ්වාස ප්‍රාශ්වාස මෙන් සිදුවන බව දැනුනි. එමෙන්ම ආශ්වාස ප්‍රාශ්වාසයේදී පවතින දිගු කෙටි විරාමය බඩ පිම්බීමේදී සහ හැකිලීමේදී පපුව උස් පහත් වීමේදී සිදුවන බව මෙනෙහි විය. ගරු ස්වාමින් වහන්සේ දැන් මට පර්යංකයට හිඳගත් පසු මුල් අවස්ථාවේ මූල කර්මස්ථානයේ මෙනෙහි වන නමුදු පසුව මෙනෙහි වීමක් නොවන අතර මූල කර්මස්ථානයේහි සිහිය තිබේ. සිතුවිලි ගලායමක් නොවේ. කහපාට ආලෝක ධාරා පෙනෙන අතර එය පැමිණි විගස ක්‍රමක්‍රමයෙන් අඩු වී නැති වී යන తත්වය පෙනේ. එලෙසම මුලදී පර්යංක භාවනාවේදී සිහිය තිබියදී බෙල්ල කඩන්න කඩා වැටෙන්න ගතිය දැන් සිදු නොවේ. ඔබ වහන්සේට පෙර වතාවක කමඨහන් වාතාවේදී එය ඉදිරිපත් කළ පසු ආසනයක් පාවිච්චි කරන ලෙස උපදෙස් දුනි. එමෙන්ම පෙර දින කමඨහන් සාකච්ඡාවේදී එක පැත්තකට නැමෙන ආකාරයේද ඔබ වහන්සේ ලබා දුන් උපදෙස් මත ඉරියව් සමබර භාවයෙන් හිඳගත් පසු එම එක පැත්තකට නැමෙන ගතිය අඩුවිය. ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබා දෙන සේක්වා ඔබ වහන්සේට මේ ආත්මයේ දෙම නිර්වාණ අවබෝධය වේවා. තෙරුවන් සරණයි. එකම පොඩි වරදක් දැක්කේ එකම දේ අර ආනාපාන සතියේට මූලිකත්වය දීලා කරන්න. දැන් අර කයේ අනිත් කොටස් බලපෑය ටික පොඩ්ඩක් අයින් කළා දාන්න. අනිත් ඒවා තේරෙනවා. ඒ කියන්නේ දැන් අර පපෝස් පහත් වෙන හැටි, බඩ පිම්බෙන හැටි, යකිනෙන හැටි ඒවත් තෙන්ලා තියෙනවා. ඒවෙන් ඒවට දැන් අවධානය යොමු කරන වෙනුවට පූර්ණ අවධානය දැන් ආස්වාස ප්‍රසආසයටම ගන්න. ආස්වාසයක් කොහොමද ඊටාම සියුම පටන් ගන්නෙ පොඩ පොඩේ දැනීම වර්ධනය වෙන්නේ කොහොමද? ඊළඟට සියුම් අඩු වෙලා යන්නේ කොහොමද? ඊළඟට ආයි අර කෙටි විරාමයක් හම්බ වෙලා තිනවා. ඒකත් කොහොමද ගත වෙන්නේ? ඊළඟට ප්‍රසආසය කොහොමද පටන් ගන්නෙ? ටික ටික වෙනස් වෙන්නේ කොහොමද ඊට පස්සේ ඒක අවසන් වෙන්නේ කොහොමද ආයෙ ඊළඟ කෙටි විරාමයට යන්නේ කොහොමද මේ විදිහට පුළුවන් තරම් මේ ආස්වාද ප්‍රසආසය තුලම ඉන්න ඒක තව තව සියුම් වෙනකොට සියුම් වෙන්න ඉඩ දෙන්න මොකක්වත් අතපය හොල්ලන්න යන්නේ නැතුව වෙන කොහෙවත් බලන්න යන්නෙත් නැතුව මේ සියුම් වෙන අරමුණ තුල සියුම් සියුම් භාවය තුලම ඉන්න උත්සාහත් වෙන්න දැන් ආලෝක ස්වභාවයන් අර වගේ දැන් කහපාට එළිය ආවට ඒවා බලන්න යන්නත් එපා. ආනාපාන සතියෙම දැන් ඉන්න උත්සාහත් වෙන්න යන විදිහ හොඳයි. හොඳයි. එතකොට අපිට ලැබිච්ච මේ ලිඛිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් හම ගන්න තියෙනවා අවස්ථාව තියෙනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. දැන් මම ඔබ වහන්සේගෙන් මීට පෙරත් භාවනා උපදෙස් ලැබලා තියෙනවා. අර මට මීට පෙර භාවනා මේ ධාතු මන්ත්‍රකාරය ප්‍රකට වෙලා ඒක නොදෙන ඊට පස්සේ සිතවිලි පමණයි මේ ඇති වෙමින් තිබෙන්නේ. දැන් මේ මේ භාවනා වාරයේදීත් අර සිතවිලි නැතුව ගිහිල්ලා දැන් අර සිත නිකන් කිසිවක් නැති තත්වයට පත් වෙලා තියෙනවා මේ ඉතින් ඒ විදිහට පැයක් විතර වුණත් ඉන්න පුළුවන් හිතවිලි කිසිවක් එන්නේ නැහැ හරි එතකොට අර ශරීරය පොළව සම ස්පර්ශ වීම දැනෙනවා හරි ඒක තදින් දැනෙනවා මේ හොඳට සිහියක් තියෙනවා ඒ විදිහ තමයි භාවනා කරගෙන යන්නේ දැන්. සක්මණේදී මොකද වෙන්නේ දැන්? සක්මණේ භාවන්තේ කිව්වනේ සක්මණ සහැල්ලුවෙන් කරන්න කියලා. ඒකට මෙනෙහි කිරීමක් කරන්නේ නැහැ මම. හරි. අර සිතවිලි ගැන අවධානයෙන් තමයි ලක්මන කරන්නේ. ඔව්. එතකොට ඒ කියන්නේ ඇත්තටම බැලුවාම සක්මණේ පරයන්ක කියලා ලොකු වෙනසක් නැහැ නේද? නෑ. ඒ කියන්නේ සක්මණේදීත් ඇත්තටම සිත දිහා බලන්නේ. පරයන්කෙදී සිත දිහා තමයි බලන්න තියෙන්නේ. එතකොට දෙකෙන් කොයිකද හොඳයි කියලා හිතෙන්නේ? දෙකෙන් කොයිකද හොඳයි කියලා හිතෙන්නේ? වැඩි ආතතියකින් තොරයි තොරයි කියලා හිතන්නේ කොයිකද? ආතතියෙන් තොරයි. නෑ මං අහන්නේ දැන් ඔය සක්මනේයි සක්මනයි පරයන්කයි කියන දෙකෙන් අඩු ආතතියකින් බොහොම සැහැල්ලුවෙන් වෙනවා කියලා හිතන්නේ කොහෙද? පරයන්කේ. පරයන්කේ. හොඳයි. එතකොට පරයන්කේදී හිත නිකන් සමාධියකට යන වගේ යන යාමක් සිද්ධ වෙනවද? ඔව් සමාධිමත්මක් වගේ තමයි දැනෙන්නේ. දැනෙනවද? ඔව් දැනෙනවා. ඒ කියන්නේ ඒ මට්ටම මත දැන් පරයන්කේදී නෙමෙයි දැන් බුටක් උඩ වාඩිලා ඉඳියත් ඒ එතෙන්ට යන්න පුළුවන්. ගන්න පුළුවන්. හොඳයි. ඒ ඒ தත්ත්වය දැන් يعني මහත්තයාට පුළුවන් නිකන් අපි තුමු දැන් අතු ගන්න දුන්නා කියලා. අතු ගන්නකොට ඒතෙන්ට හිත දාන්න පුළුවන්ද? පුළුවන්. ඒක ඔව්. ඒක බලලා තියෙනවා. ඔව්. ඒ කියන්නේ ඒ වගේ බලන්න දැන් අනිත් වැඩ කටයුතු කරද්දී يعني මම කියන්නේ හුඟාක් හිත වෙහෙසවලා මනස වෙහෙසවලා කරන වැඩවලදී කරගන්න අමාරුයි. නමුත් අපිට මේ තරම් දැන් අතු ගන්නවා වගේ දෙයක් ලොකුවට මුලේ කල්පනා කරලා කරන්න දෙයක් නැහැ නේතන නිකන් පොඩ්ඩක් කොල්ලන්න තියෙන්නේ. අන්න ඒ වගේ තැනකදී බලන්න හිත අර වගේ අරමුණු නොගන්නා තත්වයක තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඊළඟට සක්මනේදිත් දැන් අර පාදයේ දැනීම් තියෙනවා. නමුත් ඒවා හිත ග්‍රහණය නොකර සැහැල්ලුවෙන් හිත තියාගෙන සක්මන කරන්න පුළුවන්ද කියලා බලන්න. එතෙන්ද හිතන්න දැන් හිතට පොඩ්ඩක් ඒ අතරේ දැන් අපි හිතට පොඩ්ඩක් නිදහස දෙන්නත් ඕනේ. හිත හිර කරගෙන කරන්නත් බෑ. හිතට නිදහස දීලා තියෙනකොට දැන් හිතන්න හිත යනවා කියලා මාක් හරි ඔන්න පරණ ගිහිල්ලා දරුවෙක්ව මතක් වුණා, ගෙදර මතක් වුණා, මොන හරි මතක් වුණා කියලා. එතෙන්දී ආයෙත් තේරුම් ගන්න තියෙන ඔන්න තණ්හාවක් මුළුණා මෙතන. එක්ක ඔන්න ආයි කාව හරි මේ දෙයක් එක්ක කැටීමක් පොඩි ආවා හිතට. නොරුස්නා ගතියක් පහළ වුණා. නැත්තම් කෙනෙක් ගැන ඔන්න එයා මෙහෙමයි මෙහෙමයි කියලා ඔන්න මනින්න පටන් ගත්තා. ඔන්න මාන්නයක් ආවා. කියලා අන්න ඒ වගේ දැන් පොඩ පොඩ හිත දිහා තමුම්ම අර ඒ කියන්නේ අපිට ඉස්සෙල්ලා හම්බ වෙන්න ඕනේ ඊටාම පිරිසුදු තැනක්. එහෙම නැත්තම් කෙලෙසුන්ගෙන් අඩු තැනක්. ඒකට සාපේක්ෂව තමයි දැන් සියුම් සියුම් සියුම් අන්දමින් දැන් මේ හිතේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරීත්වය තව තව වටහා ගන්න තියෙන්නේ. අපිට හිත බොහොම ව්‍යාකූල වෙලා තියෙනකොට සිතුවිලි බහුල වෙලා තියෙනකොට මේ මට්ටමේ දේවල් අහු වෙන්නේ නමුත් මේ හිතේ හොඳට විවේක ස්වභාවය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි හිත නිකන් තව තව තැම්පත් වෙන්නේ. තව තව දැන් පිරිසුදු වෙනවා. තව තව හිතේ හිත නිකන් නිරවුල් වෙනවා. හොඳට නිකන් ඉඩ කඩ සහිත තැනක් වගේ බවටපත් වෙනවා. අන්න එතකොට අන්න හිත ආයිමත් අර අපේ තියෙන පරණ පුරුදු දැන් යන්න ඉඩ හරින්න ඕන. දැන් ඉස්සෙල්ලා නම් අපි හිත නිකන් බලෙන් වගේ අරමුණ තුල නිකම් තියාගත්තනේ. දැන් එහෙම නෙමෙයි. දැන් හිතට කැමති තැනක යන්න දෙනවා. යන්න දුන්නාට පස්සේ දැන් බලන්න ඕනේ මෙයා කොහෙද තාම යන්නේ. දැන් යා ඔන්න රාගසිතෙල්ලකටද යන්නේ, ද්වේෂසිතෙල්ලකටද යන්නේ, ආයි මොන හරි මාන්නයකටද යන්නේ. මේ ඔය වගේ ඒ යන්න දිදී ඒ ගිහාම අපි තේරුම් ගත්තා ඔන්න මෙතනට ගියා. මේ ගියේ නම් ඔන්න තණ්හාවකින් කියලා තේරුම් අරගත්තා අන්න ආයිත් ආවා. නැත්නම් සමහරලාට ඒක තේරුම් ගන්න දෙයක්වත් නැහැ. ගිය දිය බව දැනගත්ත ගමන් නැත්නම් සතිමත් වුණාට පස්සෙත් ආයි එයා එන්න ඉඩ තියෙනවා. එක එක ක්‍රමවලට යන්න පුළුවන්. දැන් එහෙම යන අතරේ මහත් ඒ කියන්නේ ප්‍රධානම මේ කියන්නේ තවත් පැත්තක් තමයි බලන්න හිතේ හිතේ හරි කයේ විශේෂයෙන් මුහුණේ එහෙම කොහේ හරි නිකන් ආතතිගත ස්වභාවයන් එහෙම තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් ඒවා දුර වෙන විදිහට තමයි අපි හසුරවන්න තියෙන්නේ. දැන් සමහරවිට අපි ඉඳගෙන ඉන්නකොට අපි දැන් වාඩිලා ඉන්නවා. පරයන්ක වාඩිලා ඉන්නවා. අපි S2 පියාගෙන ඉන්නවා. පියාගෙන ඉන්නකොට අපි හිතමු ඔන්න හිත දන්නේම නැහැ කොහේ හරි අරමුණු වෙලා. හැබැයි ඒ හරහා නිකන් හිත හිර වෙච්ච ගතියක් තේරෙනවා නම් එතන ආතති පැත්තක් වැඩෙන්නේ. ඒක ඒක නෙමෙයි දැන් යන්න තියෙන පැත්ත. ඒ වෙනුවට එතනින් හිතන අයින් කළා වෙන පැත්තකට දාගන්න වෙනවා. ඒ කියන්නේ දැන් දැන් භාවනාවේ නිකන් හරි පැත්තට යනවාද කියන එක අපිට නිර්ණය කරන්න වෙන්නේ, තීරණය කරන්න වෙන්නේ හුඟක් වෙලාවට අර හිතේම, කයේම ඇතිවන ආතතියෙන් තොර ස්වභාවය. පැත්තට තමයි හිත දාන්න වෙන්නේ. දැන් අනිත් කටයුතුවලදී තමයි ඊට පස්සේ දැන් පතුරවන්න තියෙන්නේ. දැන් මොය හැකියාවන් දැන් අනිත් හැම තැනටම දැන් යොදන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දැන් මෙතෙන්දී කරන්නේ නිකන් පුහුණුවක් විතරයි. ඊට පස්සේ දැන් කොහොමද තවත් කෙනෙක් එක්ක කතා බහ කර කර ඉන්නද කොහොමද හිත හැසිරෙන්නේ? හිත බොහොම නිවිලා තියෙනවද? නැත්නම් ඒ කතා කරන එක්කෙනා ගැන හිතේ ද්වේෂයක් හට ගන්නවද? ඇල්මක් හට ගන්නවද? නැත්නම් එයාත් එක්ක එයාගේ කතාවේදී මම ඉස්සරහට එන්න හදනවද? එයාව මැඩපවත්වන්න හදනවද? දැන් අපේ හිතේ තියෙන ඔය වගේ එක එක දේවල්. එතකොට මේ අනිත් වැඩ කටයුතු කරද්දී තමයි දැන් අපේ මේ හිතේ ස්වභාවය බලන්න තියෙන්නේ. ඒක දැන් භාවනා කරද්දී නම් අපි අනිත් වැඩ කටයුතු ඔක්කොම නවත්තලානේ ඒක කරන්නේ. දැන් එහෙම නෙමෙයි. දැන් අනිත් වැඩ කටයුතු වල යෙදෙද්දිත් කොහොමද දැන් මේ හිත හැසිරෙන්නේ? මොකද දැන් කෙලස් ටික ඇවිස්සෙන්නේ හුඟක් වෙලාවට මේ වෙන වෙන දේවල් කරනකොට. භාවනා කරගෙන පරයන්කින් ඉන්නකොට කෙලස් එන්නේ නැහැ. කෙලස් අපි හුඟක් වෙලාවට ඉතින් අනිත් අයත් භාවනා කරනවා. කරන දෙයක් ඇත්තෙත් නැහැ. ඉතින් හිතේ කෙලස් ඇත්තෙත් නැහැ. හිතේ ඔහේ තියෙනවා. නමුත් මෙතෙන්දි වැදගත් වෙන්නේ හිත ඔහේ තිබීමම නෙමෙයි. මෙතෙන්දී වැදගත් වෙන්නේ හිත බොහොම හැබැයි මතු පිට තියෙනවා. සැහැල්ලුවෙන් තියෙනවා, නිදහසේ තියෙනවා. නිදහසේ තියෙනකොට ඔන්න හිත පිට යනවා. පිට යෑම තුලින් අපි ඉගෙන ගන්නවා. ඊළඟට අනිත් කටයුත්තක් කරනකොට ඔන්න හිත මොකක් හරි හිතේ ක්ලේශය ස්වභාවයක් පහළ වෙනවා. ඒ කෙලෙස් ස්වභාවය මතු වුණාට පස්සේ අන්න අපි තේරුම් ගන්නවා මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ. මෙන්න මෙහෙම දෙයක් තියෙන්නේ කියලා. ඒ නිසා හුඟක් වෙලාවට අනිකුත් ක්‍රියාකාරකම් අස්සේ තමයි දැන් භාවනාව වැඩන්න තියෙන්නේ. ඔව්. තනිකර ප්‍රායෝගික ගමනක් ඊළඟට යන්න තියෙන්නේ. ඒ ටික ටික ටික හැබැයි විවේක ගතිය ගන්න. දවසේ අනිත් කටයුතු වලත් දෙන්න ඕනේ. ඊට පස්සේ හිත විවේක වෙන්න ඕනේ. විවේක වෙනකොට ආයෙත් අර හිතේ තිබුණා නම් අර එදිනදා කටයුතු වලදී යම් ආතතියක් ඇති වුණා නම් ඒක නිදහස් කරලා දාන්න ඕනේ. ඒකේ ඒකේ ආතතියෙන් හිත මිදෙන්න ඕනේ. ආයෙත් හිතම දෙවුවා ආයෙත් හිත නිදහස් කරා. මොකක්වත් හිතට බලෙන් විතර්ක දෙන්න යන්න එපා. දැන් අපි සාමාන්‍යයෙන් මෛත්‍රී භාවනාව වඩනවා බුදුගුණ භාවනාව වඩනවා. ඔය වගේ දේවලුත් තියෙනවානේ. ඒකත් ඕනනම් දැනට නැවතුවට කමක් නැහැ. හිත පුළුවන් තරම් අර විවේකීව ඇතුලේ කතාව සමනය වෙලා ප්‍රපංච සමනය කරගෙන සැහැල්ලුවෙන් ඉන්න පැත්තම වර්ධනය කරන්න. ඔව්. එහෙමයි. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි ආදරයි සයන්වංශ. මේ දැන් අපි චිත්තානුපස්සන භාවනාව මෙනෙහි කරන්න කිව්වේ. දැන් හැම භාවනාවකදීම මට උඟාක් වෙලාවට අරමුණක් නැති කම්මැලි තැනට තමයි වගේ යන්නේ. දැන් මේකේ දැන් අරමුණු දැන් අතීත අනාගත එහෙම දැනෙන්නේ නැහැ. එදිනෙදා ඒවා ටික ටික දැනෙනවා. හුඟක් වෙලාවට අරමුණක් නැති ස්ථනේ තමයි වගේ හිත තියෙන්නේ. තියෙන්නේ. ඔව්. දැන් මොනවාද ඕනේ? <laughs> මොනවාද දෙන්නට දාගන්න ඕනේ මොනවාද? <laughs> දැන් සක්මන කොහොමද කරන්නේ? සක්මන සයන්වහන්සේ ඒකනේ අර පොළේ යනවා මට අඩිය වදිනව නෑ නිකන් විසි වෙන ගතියෙන් වගේ තමයි සක්මන වෙන්නේ. දැන් හිතල යන්න බෑ නිකන් යවෙනවා. ඔව්. යවෙනවා. දැන් හිත කොහෙද තියෙන්නකොට? හිත තියෙනවා. නෑ ඒක තමයි. හිත තියෙන්නේ සක්මනේ ඒ යටිපතුලේ වදින තැනද හිත තියෙන්නේ? මේ සක්මන් දැන් උඩේ යනකොට දැන් ඒකෙත් අර හිස්තන හුඟක් පේනවා. දැන් සෝන තැන ඉඳලා ගෙනියනකොට තවනකම් නෑ එහෙම නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ දැන් හිත තියෙනවනේ දැන් පාද වදින හොඳට දැනෙනවනේ. ඒ ඒකවත් අරමුණු නොකර ඉන්න පුළුවන් තත්ත්වයක් තියෙනවනේ වඩා හොඳයි. පුළුවන්. ඒකත් බලන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ සක්මන කරන්න ඉඩ දෙනවා. පොඩ්ඩක් එහෙම කරන ගමන් හිත මේ නිදහස්ව තියාගන්නවා දැන් ඒ දැනෙන අරමුණටවත් දාන්න නැතුව. ඒක ටිකක් සමහරවිට මුලදී අමාරුයි මොකද ඒ කියන්නේ එතන හොඳට ප්‍රබලව දැනීමක් තියෙනවනේ. දැනීම තියෙද්දිත් ඒක දැඩිව ග්‍රහණය කරන්න යන්නේ නැහැ. ඕනනම් පොඩ්ඩක් එළියත් බලන්න. දැන් ඇස් ඇරගෙනද බහනා කරන්නේ? ඇස් ඇර. හොඳයි. පරියන්ක යන කරුණ සක්මනේදී ඇස්සරම් කරන්නේ. ඉසියන ගතියේ තියෙනවා. දැන්වත් දැන් අඩියේ තියෙනකොට මට ඕන විදියට යන්න බෑ. ඒක යවෙනව විතරයි. සක්මනේදිත් දැන් මට යන්න ඕන විදිය මං යන වටේ දැන් අඩිය තියව ටික 20 වෙන ගතියෙන් තමයි සක්මනත් කරන්නේ. ම්ම් 20 වෙන ගතියෙන්. ඔව් දැන් හෙමින් යන්නේ කියලා මට හිතුණට එහෙම හෙමින් යන්න බෑ. අහහ. එහෙමයි. පොඩ් හිටගෙන දැන් අපි හිතමු සක්මනේ කෙලවර කියලා හිටගත්තා කියලා. එතකොට හිත මොකක්ද අරමුණු කරන්නේ? කය ගැන ටිකක් බලාගෙන ඉන්නවා. කය ගැන බලන් ඉන්නවා. බලාගෙන ඉන්නවා. හ්ම්. ඔතන සාමාන්‍යයෙන් කියන හරි يعني හොඳට විපස්සනා පැත්තෙන් ගියාම කයෙත් කොහෙවත් එහෙම අරමුණු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකයි. දැන් කය දැන් අපි වෙන අර එළියට ගිහිල්ලත් නැහැ. කය ඇතුලේ අරමුණක් අල්ලලත් නැහැ. එහෙම තත්ත්වයක් වෙයි විස්තර කරන්න. එතන එතෙන්ට එන්න අමාරු නම් තව පොඩ්ඩක් කයේ ඉන්න කමක් නැහැ. කයේ කයේ මේ අරමුණු දැන් අපි සක්මන කරනවා කියලා. සක්මන සක්මන කරනකොට අර දැන් කලින් කෙනෙකුට විස්තර කරා වගේ අපිට විවිධාකාර දේවල් දැනෙනවනේ. ඒ දැනීම් හැම එකකම පණන් ගන්න හැටි අවසන් හැටි බලන්න. එතන එතන වැඩෙන්න ඕනේ අත්‍තරම. එහෙම නැතුව අපි કૃතිම වතෙන් දාලා වැඩක් නැහැ. එහෙනම් දැන් සක්මන හොඳට කරගෙන යනවා. එතෙන්දී පාදවලට විවිධාකාර දේවල් දැනෙනවා. ඒ දැනෙන දැනෙන හැම දෙයක්ම කොහොමද දැනෙන්න පටන් ගන්නෙ කොහොමද? දැනීමේ පටන් ගැනීම කොහොමද? දැනීමේ අවසානය මොකද්ද? ආයි ඊළඟ දැනීමේ පටන් ගැනීම මොකද්ද? ඊළඟ දැනීමේ අවසානය මොකද්ද? ඒක බලමින් යන්න. තාටියක් ඒ පැත්තේ යෙදෙන්න. එහෙමයි සර්. දැන් නඩ පරයන්ක ඉන්නකොටත් හිත හිත දිහා බලන්න කලින් කයේ මොන හරි අරමුණු වෙනවද? මුලින් ටිකක් දැනෙනවා මම දැන් මෙතන කියලා ටිකක් අර කම්මැලිකමට වගේ ඉනකොට දැන් මම මම දැන් මෙතන කියලා ඉතින් කය හවලාගෙන ඉන්නවා. නෑ එතකොට මොනවද දැනෙන්නේ? එතකොට එහෙම දැනීමක් නෑ. නෑ වාඩි වුණාට පස්සේ දැන් මෑණියට මොනවද දැනෙන්නේ? දැන් සමහරක් වෙලාවට දැනෙනවා කයේ මේක අද මට වදින තැන් එහෙම ටික වෙලා දැනෙනවා සමහරක් අවතාර. සමහරක් අවතාරල එහෙම දැනෙන්නේත් නැති වෙලාවල් තියෙනවා. දැනෙන දැනෙන වෙලාවට පොඩ්ඩක් ආයෙත් ඒකෙත් පටන් ගැනීමයි අවසානයේ බලන්න. එහෙමයි. ඊළඟට හිත දිහා බලද්දිත් හිතෙත් සිතුවිලි වල දැන් අපි හිතන්න දැන් සිතුවිලි peelියක් ආවා කියලා. ඒ සිතුවිල්ලක් නිකන් මේ කෑලි වලට කැඩලා හරි සිතුවිලි අතර පරතරයක් ඇතුව හරි එහෙම පේනවද? පේන. එහෙම පේන. එකක් පෙනිලා ආයෙ ටික වෙලාවක්ම ඕනුන් නැතුව තිබිලා ආයෙ එකක් එහෙම එහෙම දකිනවා. හොඳයි. ඒ සිතුවිලි අතර පරතරයටත් හිත හොඳින් යොමු කරන්න. එහෙමයි. ඔය ටික කරගෙන යන්න. ඒ කියන්නේ තාම හරියටම තේරලා නැහැ වගේ ඉතින් මට තේරෙන්නේ. ඒ කියන්නේ හොඳට අර සිතුවිලි වලත් ඒ සිතුවිල්ලක් එනවා ඊට පස්සේ ආයෙ එයා යනවා. ආයෙ තව සිතුවිල්ලක් එනවා ආපහු යනවා. අන්නේ එන යන ආකාරය හොඳට හිතට කාවා දෙන්න ඕනේ. හොඳට හිතට තේරෙන්න ඕනේ. එහෙමයි. දෙක කරගෙන යන්න. එහෙමයි සර්. දෙකුන් සන්නයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මම දැන් අවුරුදු 6ක් වගේ වෙලා ඉඳලා භාවනා කරනවා. මේ මුල අවුරුදු 3 ආවට ගියාට වගේ කරේ. ඊට පස්සේ අවුරුදු 3 ටිකක් උනන්දුවෙන් භාවනාවට වැටුණා. දැන් ආයි දැන් ආයිත් ආවට ගියාටද කරන්නේ? <laughs> විපස්සනාවට ඒ කියන්නේ අවබෝධයක් ඇතිව කරේ මේ විපස්සනා භාවනාවට වඩන්න පටන් ගන්න අවුරුද්දක් විතර තමයි වෙන්නේ. මේ දැන් මට ස්වාමීන් වහන්සේ මම අර ධාතු මනසිකාර භාවනාව හුඟක්ම කයේ එක කොටසක් වගේ අරගෙන නිකන් අල්ලලා එහෙමත් බලනවා ඔය ධාතු ලක්ෂණ හඳුන ගන්න නිකන් ඉන්න වෙලාවට බලලා තියෙනවා. එහෙම මම හොඳට භාවනාව කරා දැන් ධාතු මනසිකාර භාවනාව. ඒ කියන්නේ ඒ ධාතු ලක්ෂණ ඉබේ මතුවනාද? ධාතු ලක්ෂණ ඉබේ මතුවනාද? මේක බලනවා මම මේ ඊට පස්සේ ධාතු ලක්ෂණ මේ ධාතු ලක්ෂණ බලන්න කලින් මොකද්ද කරන්නේ බලන්න කලින් මේ එකවරටම ධාතු ලක්ෂණ බලන්න පටන් ගන්නෑ සාමාන්‍යයෙන් සමාදන් වෙලා නෑ නෑ එහෙම නෙමෙයි ඒ කියන්නේ හිතේ සමාධිය හදාගන්නේ මොකෙන්ද ඔව් හිතේ සමාධිය කියන්නේ ආනාපාන සතියෙන් පටන් අරගන්නේ ආ එහෙමද කරන්නේ එහෙමයි හරි ආනාපාන සතිය හරි ඉතින් මගේ භාවනාවේ මුලදීම වගේ මම සමත භාවනාව සමත පැත්තෙන් ටිකක් කරා වගේ ඉගෙන කරේ. හරි. මේ ඒක නිසා මට මේ විපස්සනා පැත්ත ගැන අවබෝධයක් එච්චර තිබුණේ නැහැ. හරි. මේ ඉතින් දැන් අර මම මේක හොඳට කරගෙන කියා මේ කායගත සතිත් මම කරා ටිකක්. කලින් ඊට පස්සේ තමයි මේ ධාතු මනසිකාර භාවනාව පටන් ගත්තේ. හරි. මේ ධාතු මනසිකාර භාවනාවේ කරනකොට තමයි අර ඒක අර මම එක පැත්තක මම ගියේ ඒක ඉදිරිපත් කරා එක පැත්තක් මගේ නිකන් තෙමිලා වගේ දැනුන එක එක පැත්තක් නිකන් අර ගින්දර වගේ එක පිච්චෙන එක අත් දෙක එහෙම තියන් ඉන්න බෑ වගේ පිච්චෙනවා ඒක ඊළඟට මේ අර නිකන් ටයර් ටියුබ් එකට හුලං ගැහුවම එක පාට පිම්බිලෙනකොට වගේ එංගය ඇතුලෙන් නිකන් එහෙම ඒ වගේවා ඒ වගේම මට දැනෙන්න ගත්තා මේ ඊට පස්සේ දැන් මේ මට දැන් මේ භාවනාව දැන් කරගෙන යනකොට එකපාරට නිකන් ස්ලිප් වෙනා වගේ එක එකෙන් ඉන්නේ නැතුව පැනලා යන ගතියක් වගේ නිකන් ලිස්සල යන ගතියක් වගේ වෙලා ඊට පස්සේ අර මේ සම්මා මේ මේ ධානාපත්ති වගේ නිකන් මේ මම මාව නිකන් අහස්සේ වගේ නිකන් එළියක් තුල නොහේ නිකන් මොකුත් එන්නේත් නැහැ කිසිම අරමුණකට යන්නෙත් නැහැ මුකුත් හිතට ඉන්නෙත් නැහැ නිකන් නිකන් ඉන්න බලන වගේ නිකන් ඉන්නා වගේ ඒ කියන්නේ ඒක මට ඊට පස්සේ කොච්චර උත්සාහ කරත් ටිකක් කරනවා ආයි අර විදිහටම අද අද නෑ මම නැගිටලත් යනවා මට වැඩක් නෑ නිකන් නිකන් ඉන්න බවාඩි කියලා ඔව් ඒක කියලා හොඳයි බලන්න තමයි මම ආවේ ස්වාමීන් වහන්සේ එතකොට සක්මනේදී කොහොමද කරන්නේ සක්මනේදී ස්වාමීන් වහන්සේ මම සක්මන් කරගෙන යනවා මට මේ දැන් කකුලට අර මේ රළු ගතිය, තද ගතිය, සිනිඳු ගතිය, ගොරෝසු ගතිය, සීතල ගතිය, උණුසුම් ගතිය ඔක්කොම මට අවබෝධ වෙනවා. මේ ගොඩක් වෙලාවට මම අර මට කකුල රිදෙනකොට මම මට දැනෙන්නේ මගේ කකුල මෙලකයි කියලා. මෘදුයි කියලා. හහ ඔව්. මේක නිකන්. ඒතර මොකක් වශයෙන්ද දැනෙන්නේ? කොමිනත? දැනෙන්නේ මොකක් වශයෙන්ද? දැනෙන නෑ. දැන් මම කියවන මගේ කකුල මෘදුයි කියලා දැනෙන්නේ නැහැ කියලා. මොකක් වශයෙන්ද දැනෙන්නේ? මේ මම මේ තමයි මම එහෙම කියලා නෙවෙයි මම මේ අනකොට මට දැනෙන දේ තමයි මේ. ඒක තමයි. දැන් ඒක ඒක ප්‍රශ්නයක් නෑ හැබැයි. වෙන ටික හොඳටම හොඳයි. කියන්නේ මේ කියන්නේ අපිට මමෙක් ඉන්නවා නම් ඔතන මම ගාව ගන්නවා කියන එකම තමයි කරදරේ. ඔව්. දැන් අපි මේ කටයුත්තේ යෙදෙනකොට කියන්නේ මම ගැන හැඟීමක් ආපු ගමන් ආයි භාවනාව වැටෙනවා. මමෙක් අවශ්‍යම නැහැ. කෙලින්ම මේ ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. නැත්නම් අපි කරන්නේ මේ එතන එතන තියෙන මේ ක්‍රියාකාරීත්වය හොඳට දකිමින් වාසය කරනවා. දකිමින් වාසය කරද්දී සමහර වෙලාවට ඉඳලා හිටලා ආයි මමයා හදනවා. ඒක වැරද්දක් නැහැ. ඉඳලා හිටලා මම හදනවා කියන්නේ ඒකත් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ ඒකත් හදන්න අවශ්‍ය නැහැ. නමුත් ඉතින් අපේ තියෙන කෙලෙස් වලට ආයි හදන්න ඉඩ තියෙනවා. නමුත් ඒ කියන්නේ අපි භාවනාවේ යෙදෙන්න යෙදෙන්න මේ මමයා හදන සංඛ්‍යාතය අඩු වෙනවා. ඉස්සෙල්ලා හිතන්න භවනා නොකරන කෙනෙක් ඔන්න හිතන්න කෙනෙක් එක්ක කතා කරනකොටත් මමෙක් හදනවා. ඊළඟට කන්නාඩි ඉස්සරහට ගියාමත් ඔන්න මමෙක් හැදෙනවා. ඊළඟට අපි හිතමු යා කෑම කනකොටත් ඔන්න මමෙක් හදනවා. හැම තැනදීම හැම සිද්ධියක් කරාම මම හද හද හද හද තමයි හුඟක් වෙලාට යන්නේ. නමුත් භාවනා කරන්න ගන්න යෝගාවචරයේ කපිටම සක්මන් භාවනාවක හොඳට යෙදෙනකොට එයා ඒ තුලම නම් ඉන්නේ. ඒ තුලම හොඳට ඒ ධාතු ලක්ෂණ බලමින් ඒවැය ඇති නැති ස්වභාවය බලමින් එහෙමනම් කටයුතු කරන්නේ. සමහරවිට පැයක් යනකම්ම මම එක් හදලා නැහැ. ඒ වෙනුවට හොඳට මේ ධාතු ක්‍රියාකාරීත්වය බලමින් වාසය කරලා තියෙන්නේ. ඒක කිසිම වැරද්දක් නැහැ. ඔව් ඊට පස්සේ හිතන්න දැන් ඔන්න මේක කෙරුණා දැන් ඔන්න ටිකක් දැන් පැයක් විතර කෙරුණා ඊට පස්සේ තමාට හිතෙන්න ඕන ආ දැන් මම මේක ගිහිල්ලා කොහොමද දැන් කියන්නේ මේ විස්තරය ලියන්නේ කොහොමද අන්න එතෙන්ද ආයි මම එයා හැදුවා තේරුණාද දැන් මේ ඒ කාල ඊට කලින් මුළු කාල මුළු පැයම ලස්සනට ගන්න වැඩේ කෙරුණා ඒ නිසා අපි මමයා හදන එක දැන් අඩු වේවි ඒක ප්‍රශ්නයක් නැහැ يعني එහෙම ටික ටික තමයි අපි මමයා කියන يعني අර මම හැදීම කියන එක يعني බුදුරජාන් වහන්සේ කියනවා කියන්නේ මම ඉන්නවා කියලා. මම හිටියා කියලා. නැත්නම් මම අනාගතේ ඉන්නවා කියලා. මේ ඔක්කොම ඇවිල්ලා හිතේ තියෙන කෙලෙස් ස්වභාවයන්. මේවා තනිකර හටගන්නේ එක්කෝ හිතේ තියෙන නිකන් කම්පන ස්වභාවයක් නිසා. හිත නිකන් එයාට ඉන්න අමාරු දැන් එයා බොහොම නිස්කලංකව ඉන්නකොට මෙහෙම මම එක් හැදෙල්ලක් නැහැ. නමුත් හිතේ යම් ඉංජිතයක් කියලා කියනවා. හිතේ නිකන් කම්පණය වීමක් ආවම නම් මම එක් හදන්න පුළුවන්. ඊළඟට කියනවා එක්තරා අන්දමකින් සමහරවිට හිත ප්‍රපංච වලට යනකොට ප්‍රපංච හරහා ඔන්න මම එක් හදනවා. කතන්දර ගෙතෙනකොට මම හදනවා. ඊළඟට හිතේ මාන්නේ හැදෙනකොට අන්න ආයි මම එක් හැදෙනවා. ඔන්න වගේ ක්‍රම කීපයක් පෙන්නනවා. මඤ්ඤිතම් බික්කවේ දැන් ඔය මඤ්ඤනා වශයෙන් හැඟීම් ඇති වෙනකොට අන්න මම එක් හැදෙනවා. අන්න වගේ එක එක ක්‍රම වලට බුදුරජාණන් වහන්සේ පෙන්නන කොහොමද මේ මමය හදන්නේ කියලා. නමුත් අපි භාවනාවේ හොඳට යනකොට, කෙරෙනකොට, විපස්සනා හොඳට කෙරෙනකොට, මේ මමය හදන තැංගාන අඩු වෙලා යනවා. ටික ටික දැන් Tamanට තේරෙනවා දැන් දුක අඩු වෙනවා මම එයා හැදෙන්නේ නැහැ. දැන් ක්‍රියාකාරීත්වයක් තුළ ජීවත් වෙනවා හැබැයි. Taman ඉන්න බව දන්නවා ජීවත් වෙන බව දන්නවා. හැබැයි කෙනෙක් පුද්ගලයෙක් වශයෙන් අර ලොකෝ මාන්නයක් මමත්වයක් කෙනෙක් වශයෙන් හුවා දැක්වීමක් ඒවා දැන් ඔන්න අඩු වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ අන්න වැඩේ කෙරෙනවා ගන්නට. ඒ නිසා සක්මන් භාවනාවෙත් දැන් ඔය මෑණිය කියප ටික හොඳයි. ඒ දැනෙන ලක්ෂණ ටිකේ මමෙක් ගාවන්න අවශ්‍ය නැහැ. ඒ හැම එකක් ගානෙම දැන් හොඳට يعني විපස්සනා පැත්තෙන්ම බලන්න. දැන් ඒ දැන් අර කලින් හිත හොඳට සමාධි කරලා තියෙන හින්දා මේ ටිකේ හොඳට හිත ඉඳීවි. දැන් මොකක්වත් මෙනෙහි කිරීමක් කරන්න එපා. මෙනෙහි කරනවද? සක්මන කරනකොට මෙනෙහි කරනවා නේ වම දකුණ කියලා හරි මොකක්වත් මොකුත් කරන්න ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ අර මුලින්ම විනාඩි 10ක් විතර අර මේක අර ඔසවනවා යවනවා තබනවා කියන වගේ මුලින් කරලා ඊට පස්සේ හිත සමාධි වුණාන් පස්සේ හිත ඊට පස්සේ ඒක කියන්නේ නැතුව දැනෙන දෙයට තමයි ඊට පස්සේ හිත හිත දැන් සම්පූර්ණ නිශ්ශබ්ද කරන්නේ. ඇතුලේ කතාව සම්පූර්ණයෙන් සමනය කළා. දැන් මේ දැනීම තුල 100%ක් හිත තියන්න උත්සාහත් වෙන්න. කියන්නේ 100%ක් හිත තියනවා හැබැයි බොහොම නිශ්ශබ්ද මනසක්. දැන් බොහොම නිශ්ශබ්ද මනසක් වන තද ගතියක් බලනවා. තද ගතියට දැනෙනවා. දැන් තද ගතිය දැනෙනවා නිශ්ශබ්ද හිතකින්. ඒකේ බලන්නේ තද ගතිය හට ගන්න හැටි නැති වෙන හැටිත් බලන්න. ඊට ඔන්න රළු ගතියක් දැනෙනවා. ඒ රළු ගතිය පටන් ගන්න හැටි අවසන් වෙන හැටි. ඊට ඔන්න උණුසුමක් දැනෙනවා. ඒක උණුසුම පටන් ගන්න හැටි අවසන් වෙන හැටි. ඕකම බලමින් යනවා. දැන් එතකොට මෑනියෝ හිතන්න දැන් ඕක හොඳට කරනවා නම් මෑනියන්ට මේ ඉන්නේ කොහෙද කියලාවත් අමතක වේවි. ඒ කියන්නේ හරි මේ වැඩේ කරන හොඳටම. ඒ කියන්නේ ඉන්නේ කොහෙද මේ සක්මනේද ඒක පවා අමතක වෙලා අන්තිමට තින්නේ මේ හැම විවිධාකාර ලක්ෂණ ටිකක් බලමින් යනවා මේ ලක්ෂණය පටන් ගන්නවා අවසන්නවා. තවත් ලක්ෂණයක් පටන් ගන්නවා අවසන්. ඔච්චරයි මුළු ලෝකෙම දැන්. ඔතෙන්ට යනවනම් හොඳටම යනවා. ඒ ඒ දේ කරගෙන යන්න. සක්මනේදිත් ඒ දේ කරන්න, පරයන්කේදිත් ඒ දේම කරන්න. දැන් විපස්සනා පැත්තෙන්ම යන්න පුළුවන් තරම්. ස්වාමීන් වහන්සේ මට ගැටලුව තියන්නේ අර මම නිකන් අර ලිස්සල යනවා වගේ ඒ භාවනා තුල ඉන්න බැරුව මම මේ ඒක ඒක වෙන්නේ පරයන්කේදීනේ. කමක් නැහැ. ඒක ඉතින් කොච්චර කල් එහෙම මම ඉතින් ඒක තමයි. එහෙම හිතලා තමයි අන්තිමට මට මේ බැරි තැන මම අර ආයතන හය භාවනාව නෑ නෑ නෑ මොකක්ද වෙනස් කරන්න එපා. නෑ යන විදිහ හොඳයි. ඒ කියන්නේ දැන් අතන දැන් හිතේ සමාධිය තියෙන හින්දා දැන් ටිකක් වැඩිපුර සක්මනේ යෙදෙන්නකෝ. සක්මනේ යෙදුනහම ඕක තව ටිකක් ඉස්සරහට එනවා. සතිය ඉස්සරහට එනවා. දැන් අර සමාධි පැත්ත තාම පොඩ්ඩක් ඉස්සරහා ඉන්නේ. සතිය ටිකක් ඉස්සරහට ආවට පස්සේ ඕක ටිකක් බැලන්ස් වෙලා එනවා. දැන් අර සමාධි පැත්ත ඉස්සරහට යන තියෙන නිසා අතන අර ලිස්සල යාමක් වගේ දෙයක් වෙන්නේ. හැබැයි ඒක ඒකේ වැරද්දක් නැහැ හැබැයි. ඒ කියන්නේ දැන් අර හැබැයි තේරුම් ගන්න ඕනේ මේ ලිස්සල යන්න කලින් තමන් හැම තිස්සෙම හොඳට ධාතුව ධාතු ලක්ෂණයක ඇතිවීමක් නැතිවීමක් මොනේ බලබලා ඉන්න. ඒක බලබලා ඉඳද්දී නම් අර වගේ ලිස්සලා යන්නේ ගැටලුවක් නැහැ. එහෙම කරා. එහෙමද වෙන්නේ? එහෙම කරා තමයි අහසේ නිකන් අහසේ ඉන්නවා වගේ හරියට නිකන් කමක් නැහැ කමක් නැහැ මනස මං කියන්නේ මම අසර යනෝ නෙමෙයි මගේ මනස නිකන් සාමාන්‍ය ආලෝකයක් තුල මම නිකන් රැඳිලා ඉන්න උතර මොකුත් සිතුවිලි එන්නෙත් නැහැ භාවනාව කරෙන්නෙත් නැහැ කමක් නැහැ මේ කියන්නේ ඔතන සමාධි පැත්ත ටිකක් වැඩි වැඩි ගතියක් තියෙනවා වැඩි වැඩිපුර වෙලාවක් සක්මනේ දෙන්න දැන් දැන් පැය දෙකක් තියෙනවා නම් විනාඩි 45ක් ඕනනම් ඉඳගෙන ඉන්න විනාඩි 1යි පැයකුත් විනාඩි 15ක් පරයන්ක ඉන්න වගේ මොකද පරයන්ක මේ මේ සක්මනේ ඉන්න. කියන්නේ සක්මනේදී ඇත්තටම අපිට සතිය ඉස්සරහට ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා. පරයන්කදී අපි ඔහේ නිකන් එකට ඉන්න ඉඳගෙන ඉන්නකොට සමාධි පැත්තට නැඹුරුව වැඩි. මේ සක්මනේදී හොඳට අපි අර ක්‍රියාකාරීව යෙදෙනවානේ. එතකොට සතිය ඉස්සරහට එනවා සමාධියට වඩා. එහෙනම් මේ විදිහට පොඩ්ඩක් හදා ගන්න. සක්මන වැඩියෙන් කරලා සතිය ඉස්සරහට ගන්න බලන්න. අර මං කියපු විදිහටත් කරන්න ඒක. හොඳට මේ හැම ලක්ෂණයක් ගානෙම ඒක පටන් ගැනීමයි අවසානයේ බලමින් යන්න. යන විදිය හොඳයි. ස්වාමීන් වහන්සේ මම හිතුවා මම මේ ආපස්සට ගිහිල්ලා නෑ නෑ නෑ නෑ. ඉස්සරහට යන්න. යනවද මොකද කියලා මම ඒක සැකේ නිසා අහන්නම්. නෑ නෑ ඉස්සරහට තමයි යන්නේ. හොඳයි. හොඳයි පින්වත් එහෙනම් අදත් අපි පැයකුත් විනාඩි 20ක වගේ කාලයක් සාකච්ඡාවේ නිරත වෙලා තිනවා. නැවතත් අපි සවස් 5ට ධර්ම දේශනාවාරයත් සමග මුණ ගැහෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.